අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 113 වෙනි අපේ වැඩමුළුවේ නිස්සාරණ වෙන පැත්තෙන් බannකොට 113 වෙනි වැඩමුළුවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහායි අපි අවස්ථාව ලබා ගන්න වෙන්නේ මේක බොහෝ විට අපි දේශනාවලිය අවධාන ධර්ම දේශනාව බාටපත් වෙනවා ඉතින් මේ ධර්ම දේශනාව සඳහා ශීලම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 ආන භාග්‍යෝ සමාධි ඨිති භාග්‍යෝ සමාධි විශේෂ භාග්‍යෝ සමාධි නිබ්බේද භාග්‍යෝ සමාධි තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉස්සරහින් තියාගත්තේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච දැනට දසුත්තර සූත්‍රය නමින් නම් කරලා තියෙනවා සූත්‍ර පාඩයක් සූත්‍රයෙන් උද්දෘතයක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ සූත්‍රය අපි පොත දිගට බලන්න අවශ්‍ය නම් දීඝනිකායේ අවසාන තුන්වෙනි කොටසේ අවසාන සූත්‍රයේ වශයෙන් තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ අපි උපුටා ගන්න කොටස හතරේ කාරණා තියෙන පරිච්ඡේදයයි. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නම් කිරීම අනුව දැනගන්න අමාරු කාරණා හතර. හතර පැත්තෙන් බලනකොට යෝගාවචරයේකට දුප්පටි විජ්ජ විජිවිත දැක ගන්න අමාරු කාරණා හතරක් මේක මෙහිලා සාරිපුත්‍ර සංසේ සංග්‍රහ කරනවා ඒකට දුප්පටි විජ්ජා විජ්ජෝ කියලා නැත්නම් විනිවිද දකින්න බැරි හරහ දකින්න බැරි එහෙම නැත්නම් ගැඹුරක් සංකීර්ණ භාවයක් මේකේ තියෙනවා මොකද්ද නම් වශයෙන් උද්දේශ වශයෙන් සඳහන් කරන සඳහන් කරනවා චත්තාරෝ සමාදායු. මේ හතරක් සමාධි කියනවා ඒ අතර තියෙන පටලවිල්ල තමයි යෝගාවචරය මේ භාවනා ජීවිතේ පටලවෙන්නේ. ඒ පටලවිල්ල නිසා හරහ බලා ගන්න බැරි නිසා ඒ Tamanට යන්තෝන තැනට යා ගන්න බැරි වෙනවා. එතන එකතන කරකැවෙනවා නැත්නම් අනා ගන්න. පටලැවෙනවා. දුප්පටි විඥායි. ඉතින් ඒකේ අපි මේ ලැබිච්ච දවස් හතරේ ක්‍රමයේ මේ හාන භාගීය කොටස කියන්නේ පිරිහීමට ලක් වෙන සමාධිය ඊට පස්සේ චීති භාගීය සමාධිය එක තැනක ටැග් ගැහෙන ක්‍රමය මෙත්ැහි වෙන භාවනා ක්‍රමය තුන්වෙනි එක විශේෂ භාගීය සමාධි කියලා ඔක්කොම ආශ්‍රය එක්කෙන දෙන්නේ මේ කඩාගෙන පයින්නවා. ඒ අර සුවිශේෂ ඥාන නිසා නැත්නම් සුවිශේෂී සෙල්ලක්කාරකම් නිසා ඉඳ සම්ප්‍රදායන කූල සම්ප්‍රදාය කඩාගෙන පණින කෙනෙක් වැට කඩාගෙන පයින් ගවයෙක් වාගේ විශේෂ භාගීය සමාධි කියන කට්ටිය ඉදිරියට පයින්නවා ඊට පස්සේ අද අපිට තියෙන මේ නිබ්බේද භාගීය සමාධි කියලා මේක මොකක්ද අදහස් කරන්න කියලා දැනගන්නයි ඒ නිබ්බේද භාගීය සමාධි කොටස පොත්පත්වල හරිම විචිත්‍රයි ගොඩාක් විස්තර තියෙනවා ඉතින් ඒ සඳහා ප්‍රතිපදා කොටසුත් විවිධ පැත්තෙන් පැනලා තියෙනවා. ඒකට මේ උත්තාන ගාමිනී විපස්සනා කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයා එතෙන් පටන් ඔසෝලා ඔසෝලා ඔසෝලා තබන විපස්සනාව කියලාත් කියනවා. ඒ වගේම අපර භාග විපස්සනා කියලාත් කියනවා. පූර්ව භාග විපස්සනා කියන්නේ අර හාන භාගීය, තීති භාගීය, විශේෂ භාගීය මට්ටම් කියනවා යෝගාචර සූදානම් කරනවා. එහෙන් කපලා මෙහෙන් ඇනලා මෙහෙන් හදලා මට්ටම් කරලා සූදානම් කරනවා මේ භාවනා කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද එහෙම නැත්නම් විපස්සනා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ සූදානම් කරපු දෙයින් එයාට බොහෝම පහසුයි මේ අපර භාගීය විපස්සනාවේදී පොන් සියල්ල කර දෙන්න පටන් ගන්න භාවනාවේදී සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක මණිකක් මූණත මට්ටම් කරනවා වගේ ඒ විශේෂ භාගීය අවස්ථාවේදී යෝගාවචරයේ තියෙන තණ්හාවල් යෝගාචරිතන මාන්නක්කාරකම් යෝගාවචරගේ තියෙන මමේ කියා ගන්න ගති සීරම මකන. කෝවේ දාලා උණු කරනවා වගේ කරනවා. උදායි විශේෂ භාගයේ වෙලාදී යෝගාවචරයට හරියට අපහසුතාවට මුහුණ දෙන්න වෙනවා. හරියට වෙහෙසකටපත් වෙන්න වෙනවා. මෙතෙක් කෙනාපු පොදිය බිම තියන්න වෙනවා. අපේ තියෙන රුචි අසුකන් ටික, අපේ තියෙන ඇබ්බැහි, අපේ තියෙන මති මත අන්තර බමුණු මත ඒක හරි අමාරු. ඒක ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ. අනිත් එක ඒ විශේෂ භාගී අවස්ථාවේදී දෙන්නෙකුට එකට කරන්න දෙයක් නැහැ. මොකද අපි සංසාරේ කොට ගහගෙන අවිල්ලා තියෙන්නේ විවිධ ආශාවල්. විවිධ පෞද්ගලික ලක්ෂණ කර්ම ශක්ති. ඒ නිසා අපි අතර ලොකු වෙනසක් වෙනස්කම් තියෙනවා. කම්මං සත්‍යේ විභජ්‍යති යදිදං හීනම් පනීත හීන හීනම් පනීතතා කියලා බුදු දානසේ සඳහන් කරලා තියෙනවා. කර්මානුරූපව අපි එක්කනාට එක්කනා සම නැති වෙන විදිහට සමහර උසස් කරලා හිටනවා සමහර පහත් කරලා හිටනවා. මේ අපි එක්කනයි කාරණා. දැන් අපි එකම භාවනා මධ්‍යස්ථානට අවිල එකම වහලයට එකම මහලියපත් කාලා එකම පියර භාවනා කරනකොට ඒ හාන භාගීය කොටසේදී තමන් දැන දැන තමන්ට හානි කර දේවල් ගොඩාක් අපි ළඟ මෙතෙන් එනකොට තියෙනවා. ඒ කොටින් කරන එක්කෙනෙක්වත් එහෙම නැතුව මෙතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා මේ හාන භාගීය කොටස් අහුවෙන්නේ එකක් දිගට කරනකොට විතරයි. මොනවා හරි දෙයක් එක දිගට කරගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා යට නෙවෙයි ළඟ ඉන්න කට්ටියටත් තේරෙනවා. අපිට පැටලිලා තියෙන්නේ වැරදිලා තියෙන එකක් එක දිගට කරන්න බෑ. දැන් මේ එකක් කියනක ඕනනම් කාලසටහන කියලා කියයි. කාට හරි එක දිගට කාලසටහන කරගෙන යන්න පුළුවන් නම් බුදු කෙනෙක් ඕනේ කරන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ මේ ගත්ත කාලසටහන දෙකට කරගෙන යන්න බැරි තරම් කර්ම කර්ම ශක්ති කඹරන්න වෙලා තියෙනවා අපිට ඕන දේ කරගෙන යන්න දෙන්නේ අපි 16ක් වෙලා හිටියත් ස්වාමි වෙලා හිටියත් අපිට ඕන කාලසටහන කරගෙන යන්න දෙන්නේ අපි රටවැසියෙක් වෙලා හිටියත් රජුර වෙලා හිටියත් අපිට ඕන කාලසටහන අපිට කරන්න බෑ අපි ලෙඩෙක් වෙලා හිටියත් දොස්තර වෙලා හිටියත් කාලසටහන අපිට කරන්න බෑ අපි දරුවෝ වෙලා හිටියත් දෙමාපියෝ වෙලා හිටියත් කාලසටහන කරන්න දෙන්නේ නැහැ. ශිෂ්‍යයෝ වෙලා හිටියත් ගුරුවරයෝ වෙලා හිටියත් කාලසටහන කරන්න දෙන්නේ මාරයේ කාලසටහන තමයි යන්නේ. ඉතින් මේ සාමූහිකව ඉන්නකොට අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට හිතෙනවා මේ දරුවෝ නිසා මේක කරගන්න බෑ. එහෙම නැත්නම් දෙමාපියෝ නිසා මේක කරගන්න බෑ. අනේ මිනිහා නිසා මේක කරගන්න බෑ. අනේ මගේ ගෑණි නිසා කරගන්න බෑ. අනේ මේ හිතුනේ නිසා කරගන්න බෑ. අනේ මගේ ආහාර නිසා කරගන්න බෑ. අනේ මගේ කර්ම නිසා කියලා නානාප්‍ර හේතු කරුණු දැක්වීම අතින් හැම පුතඥයටම Nobel Prize එක දෙන්න වටිනවා. ඒක තමයි බුදුජනය කියන්නේ. නමුත් අපි බුදුජනය කොහොම හරි ඇදලා අරගෙන කැලයකට අරගෙන අරණ්‍ය ගත කළා, රොක්ක මුල ගත කළා දැන් අර ආව පොඩ්ඩක් අයින් කළා දැන් එකක් කරන්නකෝ කිව්වහම යන්නේ දැන් අරවා අයින් කරලා ආවේකනේ. ඒසා කියන දරුවෝ ගැන කතා කරන්නත් එපා, යුතුයකම් ගැන කතා කරන්නත් එපා. ආගම ධර්ම යෝනෙත් නෑ. මුඛාකාර එක දිගට කරපන් කියලා. ඕන්න එදාට පේනවා වැල්ගඩ විල්ලක ඇදලා කාන්තාරයට ඇදලා දැම්මා වගේ අපිට මොනම විදියකින්වත් ආධ්‍යාත්මයක් පිටකොන්දක් පෞරුෂත්වයක් කිසිම දෙයක් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ කිය. ඒ නිසා බොහෝ දෙනෙක් කැමති නැහැ භාවනා මධ්‍යස්ථානට එන්න. මේ භාවනා මධ්‍යස්ථාන ආපු පෙන්ෂන් ගිය මහාචාර්යවරියක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ මේ අවංකවම කියන්නේ මෙහි ආවට පස්සේ තමයි ඉස්කෝලෙන් ඇරුණාට පස්සේ කාලක තහඬ වැඩ කෙරුවේ කිව්වා. ඉස්කෝලේ ගිය කාලෙන් පස්සේ කාලක තහඬකට වැඩ කරේ. අපි නැත්තම් කඹරනවා ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් බඩ වීත රකින්න ඔච්චරම කඹරන්න ඕනේ. එක මිනිහෙක් දවසකට කන්නේ මේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක්. ඕකටද මේ නටන්නේ අපි. ඕකට ඔච්චරම නටන්න ඕනේ. නමුත් අපි කීයක් බදාගෙනද කියලා ඉතින් අපි බදාගෙන හරි කමක් නැහැ. ගෙදරින් උඩ කාපන් කොහම බෙදාගෙන කාපන් කො අනාගෙන කාපන් කො මෙහි ආවට පස්සේ පොඩ්ඩක් හිටපන්. කොච්චරක් කාරණා කාරණා අපිට මතුවෙනවද? අර ගෙනා ජාලාපු දරුවෝ ගැන හිතන හිතවිලි නෑ දෑයෝ ගැන වස්තු භෝග ගැන ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් එක එකනා කියනවා ඔයාට තේරෙන්නේ නැහනේ. මට එන ප්‍රශ්න ඔයාට තේරෙන්නේ මගේ ප්‍රශ්නේ මගේම කියාගෙන ඉතින් එයා ඒක කටඋල් කර කර කී කිය ඉන්නවා අනික් අයට. ඔයාට තේරෙන්නේ අපේ ප්‍රශ්න බරපතලයි කියලා. ඒ තරම්ම කාමී. දාලා ඇවිල්ලා මේ. ඒ දාලා ආපු එකේ සංඥාවට අහු වෙනවා. ඉතින් බුදුසසුන කියන්නේ ඕක හැදිනව. මුළු සංසාරෙම කෙරුවේ ඕක බෝ කරන එකනේ කාම ගුණ වඩන එකනේ. දැන් తాවකාලිකව වලින් බලපං ඕක අයින් කරන්න එකයි කියන්නේ ඉරියව්වට හිත දාන්නේ කියලා. දැන් ඉරියව්ව හිත දාපුවාම වැඩිම පේන දේ ගැන විතරක් කතා කරන්න කියලා. ඒකට මේ යෝගාවචරය මේක බුදුබණක් විදිහට තේරුම් ගත්තොත් මේක ප්‍රතිපදාවක් විදිහට තේරුම් ගත්තොත් මේක ශික්ෂාවක් විදිහට තේරුම් ගත්තොත් නිවන් දකින්න වෙච්චර මහ ලොකු වෙලාවක් යන්නේ මේක බාර ගත්තට නානා විදිහට අපි මේකට කොනහන එක තමයි භාවනාවේදී කරන්නේ. කොයි වෙලාවෙත් අපි බලනවා නම් ඔය මොන දද්ද හිතිලි වේදනාවක් ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බව දැනෙන්න ගන්න පුළුවන්ද කියලා ඒ යෝගාවචරයට සමර්ථ ලකුණු ගන්න පුළුවන්. යෝගාවචර කියන්නේ එහෙම නෙවෙයිනේ. මට වාඩි වුණාට පස්සේ ආනපානෙ පේන්නේ නැහැ. මට වාඩි වුණාට පස්සේ ආශ්වාසෙ පේන ප්‍රශ්වාසෙ පේන්නේ නැහැ. මට ආනපානෙ මුලැමැදාක පේන්නේ නැහැ. නානා ප්‍රපස්. සක්මන් කරන්න ගියාම දැන තේනවා කැරකෙනවා ඔළුව රිදෙනවා කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා. ඉතින් ඇහුවොත් මේ හරි ඒවා රිදෙනකොට මේ ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදින බව දන්නවද කියලා? ඒක අහනවටත් කැමති නෑ නිකන් මේ කොනහනවා වගේ. කමඨාන් සුද්ධ කරන කියලා තේරෙන්නේ නැහැ. ඒක කවදා හරි අපි හිතමු යාට තේරුම් ගත්තයි කියලා මේ හතර ඉරියව්ව පවත්වන්න පුළුවන් ශරීරයක් සහ ඒ බව දැනගන්න පුළුවන් මේ මනුස්ස මොලයක් කියන්නේ පෙරකලපිනක්. එහෙම නැත්නම් ඒකට කියන්නේ අත්පතිලාභයක්. ආයෙම මම කරන්න ඕනේ මේ ඉරියව්වේ ඉන්න එක. එච්චරම තමයි මේ කොච්චර කමඨාන් සුද්ධ කරත් ඔච්චරයි කියලා කලාතුරකින් කෙනෙකුට තේරෙනවා. තේරෙලිවල අපි හිතමු යා ඒ දක්ෂකම නිසා තමයි මේ ඉන්නේ ඉරියව්වේ ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගෙන ඉන්න වෙලාවක මේකට හිත ගියොත් මේක හරි ගියොත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ තේරෙවි මේ ඉඳගෙන ඉන්නකොට හැප්පෙන දර නෙමෙයි ඇවිදිනකොට ඔළුව කකුලේ පොළවේ හැප්පෙන්නේ ඇවිදිනකොට හැප්පෙන දර නෙමෙයි හිටගෙන ඉන්නකොට හැප්පෙන්නේ නිදාගෙන ඉන්නකොට හැප්පෙන්නේ කොහෙද කියලා හරියට මේක හිත තියාන හිටියොත් මේ කකුල පොළවේ හැප්පෙන එකයි ඉඳගෙන ඉන්නකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය හරි පිම්බීම හැකිලිම හරි ඉතිරිපත් වෙන එකයි බොහොම ස්වභාවික දෙයක්. උනේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. උනාට පස්සේ ආයෙත් අහනවා දැන් කොහොමද දන්නේ හිටගෙන ඉන්න බව. හිටගෙන ඉන්නේ මේ පොළොව බර වැටලා තියෙනවා මට තේරෙනවා. ආද ලස්සන කතා කරලා කියවන එකයි මම කකුල උපුරු ගන්නවා. කකුල ලෙඩක් ඒ නිසා මම දන්නවා හිටගෙන ඉන්නවා කියලා. කකුල උපුරු ගහපු නැති කරලා තේරෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා කකුල බලන්න කියලා මම කරනවා. කියලා ලුණු දාන්න ඕන. ආ ඒක ඔන්න සක්වන টොප් එකට තියෙනවා. හැබැයි කියනවා ඔබ ආන්ති කර්මස්ථානාචාර්යවරයෙක් නෙවෙයි අජාසත්ත කෙනෙක්. අපේ කකුල පල්ලා ලුණු දැම්මයි කියලා. එතකොට කියනවා හැබැයි ස්වාමීන් වහන්සේ පළපු නැති කකුල තේරෙන්නේ නැහැ. ආ මං කියන එකක් දීපන්. ඒකටත් ඔච්චර තමයි කරන්න ඕනේ. ආන්නේ විදිහට මේක තේරුම් ගත්තා නම් මේ ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ මෙහෙමයි. ඇවිදිනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා ඕකට PhD ඕනද ඕක කියන්නේ? ත්‍රිපිටකේ දරගන්න ඕනද? විනයතර වෙන්න ඕනද? ධර්මදර වෙන්න ඕනේද? බෞද්ධ වෙන්න ඕනේද? පැවිදි වෙන්න ඕනේද? අරණ්‍යගත වෙන්න ඕනේද? පොයිනේ. බොරුනේ. මේන්න මේක කියන්නේ කී දවසක ඒක කර්මත්තානචරගේ දක්ෂකමක් වෙන්න කියන්නකෝ. දැන් මේක ඇල්ලුවයි කියලා. ඇල්ලුවට පස්සේ වහාම හිත ඉපේන ඉරියව්වේ tempat වෙන්න පටන් ගන්නවා. ඒකෙදි ඉච්චරම කොහොමඩක්ක ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඉරියවට හිත අරගෙන වැඩි වෙලා ඇසුරු කරනකොට ඉරියව තැම්පත් වෙනවා. ඒක අහන දෙයක් නැහැ. ඊට පස්සේ යෝගාවචරයට තියෙන එක තමයි අර ඉඳගත්තාම දැන් සුඛයට බැඳෙනවා. දැන් කාමයට බැඳිලා ඉන්න එක නා මේකෙන් කොට දාලා ඉරියවකට හිත බඳින්න කමටහන් දීලා හරියට ඒකට පහසුකම් ටිකක් ටිකක් දීලා මේ යම් වෙලාවක මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන පහසුව එතන මේකේ මේ මන්දි මිදෙන වගේ තැම්පත් වෙන ගතිය එවනම් මේ මම සමබරව වාඩි වෙලා ඉන්නවා සහැල්ලුවට වාඩි වෙලා ඉන්න කියලා දැනනකොට අනිවාර්යයෙන්ම ඒ හිත සංසිතීමකටපත් වෙනවා. සක්මනේ යනකොටත් අනායාසයෙන්ම සක්මන යන විදිහට කටයුතු කරොත් මේ දණු කඳේ ගැහුවා වගේ බොරු කකුල් කාරයෝ වගේ කොක්කු වගේ ඇවිදින්නේ නැතුව සාමාන්‍ය යන විදිහට ඇවිදිනකොට පොළොව මහී කාන්තාව උඩ සපත්තු සෙරප්පු නිකන් ඇවිදිනකොට ඒකට අපි දැන් කියන විදිහට අර්ත් වෙන්න පටන් ගන්නවා. භූමිගත වෙනවා. ඒක නිකම්ම සමාධිය දිනවා. හැම ලෝක විද්‍යාඥයෙක්ම හැම මේ නව නිෂ්පාදන කරලා තියෙන ඇවිදින ගමන. පරිශනාකාරය නෙවෙයි. පරිශනාකාරය කරලා ටිකක් එහාට මට ඇවිදිනකොට අර කයි මේකයි සම්බන්ධ වෙලා අදහස එන්නේ රක්මන් කරනකොට. ඊගෙන ඒක තැම්පත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ දැන් තැම්පතුව ඒ තැම්පතුව අල්ල බදාගෙන ඉතින් මැරෙන්න හදනවා. ඔන්න අහවල් දවසේ නම් අහවල් වල හිත තැම්පත් වුණා ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ හරි ප්‍රශ්නේ. දැන් මම මොකද කරන්නේ? අසවල් තැන සක්මන් කරනකොට හොඳට හරි ගියා. දැන් මේකේ ඉන්නේ ඔන්න ඊට පස්සේ අර අල්ලගෙන එහෙම නැත්නම් හම්බ වෙච්ච ඒ පුංචි සමාධියක්, ඒ පුංචි පස්සද්ධියක්, ඒ පුංචි සුඛයක්, ප්‍රීතියක් ප්‍රමෝදයක් ආවම ඒකට බැඳෙනවා. ඒ කියාට කියන්න තියෙන ඕකට බැඳුණොත් ඉස්සරහට යන්න බෑ. ඔතන හිටිනවා. ඒ නිසා මේක තැම්පත් වුණොත් ඔතෙන් එනවා. හැබැයි ඔතන හිටියොත් ඒ ලැබිච්ච හොඳේම වඩා හොඳ ලබා ගැනීමට බාධාවක් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච හොඳ විනිවිදින්න පටිවිඥය කරන්න. ඒක තමයි අමාරු. අච්චර කාමයක් අයින් කරලා මේ රූප අරමුණක රූප කර්මස්ථානක හිත හිටියොත් ඒ ලැබෙන සුඛය ඒ ලැබෙන පස්සද්ධිය පස්සම්බණය දුතුම නික්කන්තියක් දනවන සුළුයි. ඒකට කියනවා අයස්කාන්ත කියන වචෙන් තමයි නිකන්ති කියන වචන ඇවිල්ලා තියෙන අයස්කාන්ත කියන කාන්දා. ඒ නිසා පරියන්කය හරියොත් ඒකට අපි අල්ලනවා. ඒක ඉතින් කමඨාන සුද්ධ කරලා කියන්න ඕනේ. ඕක ඇල්ලුවට අර ඉරියව්ව බලන ගතිය අමතක කරන්න එපා. උගේ මොනවා වෙන්නත් මොනවා දැන්නත් අර ආනපානේ බලන ගතිය අමතක කරන්න එපා. ඔය ඉස්සල්ලා පස්සේ හම්බෙච්ච මේ පස්සද්ධිය නිසා සමාධිය නිසා අරමුණ අමතක කළොත් ඉස්සල්ලා ආපු කනතියෙදි පස්සේ ආපු අඟලෝක කරගත්ත ගොන්න හම්බෙක් වෙනවා. ඒක නිසා තාමත් අර මෙතෙන්ට එනකන් උදව් කරපු අර සරල බොහෝමත්ම ඒකාකාරී ඉරියව්ව දිහා බලන්නේ. ඒකේ ආනිසංසයක් තමයි මේ ලැබෙන්නේ. හැබැයි ඔතන රඳෙන්න එපා. ඔතන ටැග් ගහින්න එපා. ඔතන මෙත් ඇහි වෙන්න එපා. අන්න මේක කියලා දෙන එක කාමයෙන් ගොඩගත්තු මිනිස්සයාට මේක කියලා දෙන්න අරිට වැඩිය ගැඹුරු බණක් ගැඹුරු කමඨාන් සුද්ධ කිරීමක් කෙරෙන්න ඕන මොකද මෙයාට තේරෙන්නේ මේ ලැබිච්ච පුංචි සමාධිය වටිනකමක මම මේක මගේ මේක මගේ ආත්මය කරගන්න මේක විස්තර කියන්න පටන් ගන්නවා කටවුල් කර කර කියන්නේ හොඳයි ඔක හොඳයි. හැබැයි ගොයියෝ වඩා හොඳ එකක් තියෙනවා. වඩා හොඳට යන්නම් මේක අමතක කරන්න වෙනවා. මේක තමයි අමාරු තැන භාවනා ලෝකේ. මෙහෙම ඉන්නකොට කලාතුරකින් දුක දන්න කෙනා එහෙම නැත්නම් මේ සංසාරචින මේ කටුසර භාවයේ දන්න කෙනාට තේරෙනවා මේ తాවකාලික නවාතන හොඳයි මේ ඉරියව් වෙන්න පුළුවන්කම හොඳයි නැත්නම් ආනපන ඉන්න පුළුවන්කම හොඳයි සක්මන් කරන සක්මන් බව දැනගන්න එක හොඳයි නමුත් එතකොට මන්ට ලැබෙන මේ මන අපේ මේක හොඳයි කියලා හම්බ වෙන මේ ආශාව ඒ කාම ආශාව නෙවෙයි රූප ලෝකෙට තියෙන ආශාව කියලා බුදුරජාණන් වහන්සේ අලුත් නමක් දානවා රූප රාග කියලා ඕනනම් කියන්න පුළුවන් ඒක ටිකක් ගැඹුරු වචනයක් කාම ගුණයන් අයින් කරන්න ඉදිරිපත් කරගත්ත රූපේ දැන් රූපෙට රාග කරනවා. ඉතින් ඒක කියනවා අපිට රූප රාගය ආවොත් ගොයියෝ අපට අරූප රාගය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ නිවනක් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ එතෙන්සල් ඔය ඉස්සරහින් දැකත් අරමුණ ඔක ගොරෝසුයකට වැඩි හොඳ ඇසියුම් එක සියුම් එකට වැඩි අතිසූක්ෂම එක කියලා මෙහා ගෙනිය ගන්න පුළුවන් වුණොත් බලාගෙන ඉන්න ඉරියව්ව නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් ආනාපානේ නැත්නම් ධක්මන නැත්නම් මේ වම දකුණ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක ගෙවිලා යනවා නමුත් Tamanට gediya pitimma ධක්මන් කරන බව තේරෙනවා ඉඳගෙන ඉන්නකොටත් මම මෙතන ඉඳගෙන ඉන්න බව තේරෙනවා හැබැයි ආනාපානිය එච්චර විශ්තර වැටෙන්නේ ඒක දැනෙන්නේ ඒක ලේසි කියලා දෙන්න ආනාපානට සාපේක්ෂව මේ ආස්වාද ප්‍රසවාස දෙක එක වගේ තේරෙන්න පටන් ගන්නවා මුලින් මුලින් යනකොට හොඳ වෙනසක් තියෙනවා ආස්වාස වෙලා ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාස වෙලා ආස්වාස නෙවෙයි කියලා. මේක බහුලීගත කරනකොට එහෙම නැත්නම් මේක දිගේ හොඳට හුරු වෙනකොට මේක නිතර ඇසුරු කරනකොට පේනවා මේ දෙකම දැනෙනවා එක්ක නිකන් කම්පනයක් විදිහට, චංචලයක් විදිහට, පහසුවක් විදිහට. ඒකට යෝගාචරය කලකොල වෙන්නේ නැතුව මේ යන්න හදන්නේ ගැඹුරකටයි කියලා. මේ දෙක සමව පෙනුනත් නීරස කරගන්න නැතුව, කම්මැලි කරගන්න නැතුව ඒකාකාරී කරගන්න නැතුව ඉදිරියට ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ආනපනේ මේකටත් වඩා සියුම් තත්යකට යනවා. දැන් මේකේ තියෙන අනතුරක් එක්ක නිින්දට වැඩේ. එක්ක සැක උපදවයි. එහෙම නැත්නම් නැගිටලා යන්න හිතෙයි. එහෙම නැත්නම් මේකට කම්මැලි හිතෙයි. මේකට ඒකාකාරී වෙයි. ඔයගේ පොඩි පොඩි බහුරූපකෝ ළමගයක් යනවා. අන්නේ වෙලාවදීන කමඨාන සුද්ධ කරකට ඒ ඒ යෝගාවචරයට මතුවෙන ඒ ඒ බාධකයට කියන්න ඕනේ පුළුවන් තරම් ඒක එනවා කියලා ලෑස්ති වෙලා ගිහිල්ලා දැනගෙන ඒක හරහ දකින්න ඕනේ. ඒ තියෙද්දි දිහටින් දින්දරගෙන යනවා වගේ අරමුණ පවත්වන්න ඕනේ. සතිය පවත්වන්න ඕනේ. මේ විදිහට කටයුතු කරන කියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතන තියෙන සුවිශේෂී தත්ත්වය තමයි මේ භාවනාව හරියනොයි කියලා කියමු. හරියනකොට මතුවෙන දේවල් විශේෂයි යෝගාවචරය එක්ක මනාප වෙනවා හරියන දේ නම් හුඟක් වෙලාට මනාප වෙන්නේ හරි ගියේ නැත්නම් අමනාප වෙනවා. එහෙම නැත්නම් මේ දෙක අහුවෙන්නේ නැතුව යනවා. ඒක හිත වදින්න නැතුව යනවා. මනාපමනාප පැත්තට රැඳෙනවා. ඉතින් මෙතනදී මෙච්චර දුර ආපු යෝගාවචර විශේෂ භාගීය සමාධිය කියලා කියන්නේ මට අරමුණ මේ විදිහට ගොරෝසු තන, සියුම් තන, අතිසියුම් තන දැනගෙන යනකොට මනාපයක්ද මේකට පහළ වෙන්නේ අමනාපයක්ද පහළ වෙන්නේ කියන එක යෝගාවචරයාකින් කවදාකවත් කමඨදාන් වාතාවරණය ලිය වෙන්නේ නැහැ ඒක එච්චර බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද යෝගාවචරය කියන මේ වෙච්ච දේ කියන්න තියෙන ආසාවකද අලුත් පාරක යන කෙනෙක්. අලුත් භූමියකට යන කෙනෙක්. නොදන්න දිශාවකට යන කෙනෙක්. එයාට අපි කියනවා මේ අර කරගෙන යනකොට අරමුණ දිහා බලන්න අරමුණට මොකද වෙන්නේ? ඒකකොට දැනෙන්නේ තේරෙන්නේ මොකද්ද කියන එක කමඨහන් වාර්තාවේ තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයට කවදා හරි තමන් වශයෙන්ම තේරෙන්න පටන් ගත්තොත් භාවනා කරගෙන යනකොට මට සද්දයක් ඇහුණා. මේ සද්දේ මට කියන්න වෙන්නේ ස්වාමීන් වහන්සේට මේ සද්දෙට මට ද්වේෂය ආපු නිසා මට භාවනා කරනකොට ප්‍රීතියක් පහළ වුණා. මට මේ ප්‍රීතිය ස්වාමීන් වහන්සේට කියන්න වෙන එකට ආසාවක් පහළ වෙච්ච නිසා මට මේ භාවනා කරනකොට සද්ද හිතවිල්ලක් ආවා. හිතවිල්ල කියන්න තරම් හේතු වෙන්නේ මේකට ද්වේෂයක් ආපු නිසා භාවනා කරනකොට ආලෝකයක් වෙනවා සුඛයක් පහළ වුණා ඒක කියන්න වෙනකොට ආසාවක් පහළ වෙච්ච නිසා මේන මේ විදිහට මේ යමක් ගැන අපි කතා කරන මේ කතා කරන හැම දෙයක් ගැනම රාගය හෝ ද්වේෂය කියන කතා කරන ඉදිරිපත් කරන හිතන හැම දෙයක්ම අපිට එක පටලවෙන්නේ එක්කම නාපේක්වම නාපේ තියෙන නිසා ඒ යෝගාවචරයට පෙරක දූරයක් වගේ ඉඳගෙන එහෙම නැත්නම් මානසික උපදේශනයක් දෙන කෙනෙක් වගේ ඉඳගෙන යට කියලා දෙන්න පුළුවන් හරි දැන් ওই වාර්තාවේ කියන විදිහට දැන් තමයි සබ්ජෙක්ට් නැති වෙලා තියෙන්නේ. දැන් මේක නැති කරන්න හැදින්නේ අහන්නේ. නමුත් Tamanට තේරෙනවද මේ භාවනා කරගෙන යනකොට මේ කොහෙන්දෝ ආපු සද්දයකට දැන් මේ द्वේෂයක් පට බැඳගෙන නේද කතා කරන්නේ කියන එකට ඒත්තු ගන්නලා දුන්නොත් අපි කියන කමඨාන සුද්ධ උනායි කියලා. එයා අහන්නේ නම් කොහොමද මේ සද්ද නැති කරන්නේ කොහොමද කියලා. ඒක කියලා දෙන්න ඕනේ. සද්ද නැති කරන්න ගියොත් ওই ද්වේෂය තව පොහොර වැඩෙනවා. මේ සද්දේ එනකොට මට මේක කියන්න හිතුනේ, කමඩාන සුද්ධ කරන්න හිතුනේ මේ द्वේෂය මට බාධාවක් හිරිහැරයක් අරියාදුවක් වෙච්ච නිසානේ මේ හිරිහැරයක් බාධාවක් අරියාදුවක් කියන්නේ භවනා ලෝකේ අමනාපේ පහ වෙලා කියන්නේ මෙන්න මේක දැක ගන්න පුළුවන්ද එන්න තමයි හොඳ ලස්සනටම කියනවා මේ අමනාපයේ තියේදී ඉන්න ඉරියව බලා ගන්න පුළුවන්ද කියලා. හිතන්න කාට හරි කමතහන් වාතාවේ කියන්න පුළුවන් නම් අවසරයි ස්වාමීන් වහන්සේ මම ආස්වාස ප්‍රසවාසයේ බැලුවා නැත්නම් ආනාපානෙ බැලුවා ආස්වාස වේලාවේ මෙනෙහි කරා මට මෙනෙහි කරන ගොරෝසුට වැටුණා. ප්‍රසවාස වේලාවේදී මෙන්න මේ විදිහට උණුසුමට වැටුණා. මේ මම බලාන යනකොට මේ ගොරෝසුකම අඩු වුණා. උණුසුම්කම අඩු වෙලා පිට සිවුම් වේගන යනකොට මට සබ්ජෙක්ට් අහුණා. මට තේරුණා මේ අර සිවුම් ගේගෙන යන වැඩ පිළිවෙලට සද්දේ බාධායි කියලා. ඒ නිසා මේ නුරුස්නා ගතිය මේකේ. මේ පටිඝේ. මේ අරියාදෝ කියලා මට තේරුණා. නමුත් ඒක ගන්නකොට මගේ හිත ආයෙත් මට මූල කර්මස්ථාන ගන්න පුළුවන් වුණා. මම අන්න අරියාදෝ පටිඝේ පැත්තක තියලා මම බැලුවා. දැන් ආවට පස්සේ ආනාපානේ අලුතෙන්ම පටන් ගත්තා වගේ නවකෙක් වගේ මට බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් නම් ඇලහැප්පිලා තිබුණා. නමුත් මට ආනපාන දිගේ යන්න පුළුවන් කිව්වනම් එයා බොහෝම නිවනට ආසන්නයි. එයා දන්නවා සද්දයක් ආපු බව. එයා දන්නවා නුරුස්නා ගතිය පහළ වෙච්ච බව. එයා ඒක වාර්තා කරන්නේ සද්ද නැති කරන අදහසින් නෙවෙයි. ඒ තියෙද්දි මේක දැනගත්ත ගමන් මගේ හිත ආපහු ආවාරමුණට මම අර පරණ කුණු කන්දල් අවසන් ගියේ නෑ. ඒකට කියනවා උද්දච්ච කුක්කුච්චේ කියලා. වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙන එක නීවරණයක්. ඒකට කතා කරන්න එපා. දැන් තියෙන එකේ මට අනබන කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මම සක්මන් කරගෙන ඉන්නකොට මට ලස්සන කුරුල්ලෙක් දැක්කා. මට තේරෙනවා දැන් පයේ නෙවෙයි හිත තියෙන්නේ එහි කියලා. මේක දන්නකොටම මගේ හිත ආපහු පයට ගියා. ඒකවල මට පුංචි කනගාටුවක් ආවා. දැක්කන ලස්සන කුරුල්ලෙක් තමයි. මොක කනගාටුවක් ආවා මම ඒක ගැන වාර්තා කරන්න යන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ. මම බැලුවා මට ආයෙ හිත පිටිට ඇවිදගෙන යන්න පුළුවන් කියලා කනගාටුුනේ නැත්තම් ඇවිදගෙන යන්න පුළුවන්. ආන්න මේ ටිකට කියනවා විශේෂ භාගීය සමාධිය. මෙතන සමාධියක් පේන්නේ නැහැ. අරමුණු මාරු වෙනවා. සතිය තියෙනවා. යෝගාචරයේ මේ මාරු වෙච්ච සතියදී සමාධියදීදී සතිය පවත්වන්න පුළුවන්නේ. මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ අන්තිම සෙල්ලක්කාර ඉදිරිපත් කිරීම. බුදුරජාණන්සේගේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරනවා රූපන් දිස්වා අපි මම හුඟක් වෙලාට මේක මම නිදසුනක් වශයෙන් ගන්නෙ රූපන් දිශා වෙන්න බෑනේ පරියන්කේදී අර දෙක වහගෙන ඉන්නේ ඒ තුන අපි ගන්න බැලුවොත් පේනවා අපි ගම සක්මණේයි රූපන් දිස්වා දැන් රූපන් දිස්වයි කියලා කියන සක්මණේ අපි පොරොන්දු වෙලා තියෙන්නේ මේ පහේ කාය ප්‍රසාදය පෘථුවිතලයේ වැදිලා ඒ එන ස්පර්ශයෙන් අපි සාමාන්‍ය හිතමු මූල කර්මස්ථානේ වෙන්නේ කියලා. අවිජින බව දන්නේ. එතකොටම මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත පැදුරටත් නොකිය ඕන් ගිහිල්ලා චක්කු ප්‍රසාදේ පහළ වෙනවා. එතකොට ඉදිරිපත් වෙලා ඉන්න සමනලලේ හරි මල හරි රූපේ හරි මොකක් හරි කුරුල්ල හරි පේනවනේ. පේනකොට මේ යෝගාවචර තේරෙනොත් මේ channel එක මාරුණයි කියලා. ඒකේ තියෙන විශේෂීය ඥානයක්. මේ මම පොරොන්දු වෙලා හිටියේ සිල් ගත්තේ සක්මනට ආවේ පයේ හිත පාත්තණ්ඩයි. නමුත් මේක මොන කරන්නේ මේක මේ හේතුඵල ධර්මයක් අනුව මම සිංහල channel එක දාන්න ගියේ ටෙලිවිෂන් එකේ ඉඳපු ගමන් සිංහල එකෙන් ඉංග්‍රීසියට පාරු වෙනවා. channel එක මාරු වෙනවා. මේ මනසට තේරෙනවා නම් මට ඕන කරන්නේ සිංහල එක දැන් මේ channel එක මොකක්ද එක්ක මාරු වෙලා කියලා එයා ආපහු සිංහල එකට දැම්මොත් මොකුත් වෙලා නැහැ නේ. නමුත් මේ මිනිස්සයා දැන් මේ මේ ලස්සන සිංහල ටෙලිවිෂන් එකේ ඉංග්‍රීසි උණයි කියලා මේක උසන සාපුවට ගිහිල්ලා කිව්වොත් අනිය පහත් දෙයියනේ ගෙදිච්ච සිංහල ටෙලිවිෂන් එකක්. මෙහෙන් බලනකොට මේක ඉංග්‍රීසි වෙලා නේ මේක පොඩ්ඩක් හදලා දෙන්න කියලා. ඒ මිනිස්සු ගාව සෑහෙන ගාණක් යනවා මේක හදන්න. මැට්ටෙක් නම් මේ channel එක මාරු කරන්න මේක මන් දුන්නේ වැඩ සිංහලයක් නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇතුළට ගිහලා ඉංග්‍රීසි එකට දාලා ගෙනත් දීලා සල්ලි ටිකක් ගනි. ඕක තමයි මායя කරන්නේ. අපිට තියෙන ආපහු සිංහල channel එකට දාලා බලනකොට සිංහල channel එක වැඩ කරනවා නම් පොඩි හැල හැප්පිල්ලක් තියෙනවා. මේ ටික කරගන්න බැරුව යෝගාචරය කොච්චර පශ්චාත්තාප වෙනවද මේ රූපන් දිස්වා චක්කුණා රූපන් දිස්වා uppajjati amanapa ඇත්තම රූපේ නම් මනාප රූපයක් වෙන්න පුළුවන් කුරුල්ලා නමුත් මේ සක්මනේ කැඩුනේ මේ අමනාපය බුදුදහමාචික පෙන්නඳ ඒක මෙතෙන් දාපු යෝගාවචර මේ මෙතෙන් දාපු නැති කෙනාට ඒක තේරෙන්නේ මේ කියන්නේ ත්‍රිතිභාගීය සමාධියේ ඉක්මවපු කෙනාට තේරෙනවා මේ ඇතිවෙච්ච මනාපය සංකතයක්. එතනින් පහළගත් එකක් මම යනකොට ගෙනිච්ච එකක් නෙවෙයි. මම යනකොට මේක රූප දකීවා, මනපාව වේවා, අමනාප වේවා දන්නේ. එතන හටගත් සංකතයක් මේක ඕලාරිකයි කියලා බුදුහාම කියන බොහොම ප්‍රසිද්ධව පේනවා. පයේ තිබුණ හිත ඇහැට පැන්නා මට කියලා නෙවෙයි. ඉබේ හිද්ද වෙච්ච එකක්. එතකොට මේකට ඇති වෙච්ච අමනාපය අර හාන භාගීය තිති භාගීය කියන මට්ටම් පැනපු යෝගාවචරයට තේරෙනවා මම මේ gadu ගන්නේ මට අරියාදෝ හිටින්නේ මේකට මං අමනාප නිසා. ඒක බොහොම උපකාරකයි. පටිච්ච සමුප්පන්නං හේතු ධර්ම වලින් ඵල ධර්ම වලින් පැනනවා මිසක් මගේ චේතනාවෙන් කරපු එකක් නෙවෙයි. මගේ චේතනාවක් තිබුණේ නැහැ රූප බලන්නේ. මගේ චේතනාව තියෙන මේ පය යන්නනේ. ඉතින් මේ යෝගාවචරයට තේරෙන්නේ නැත්නම් මේක හිතලා කරපු එකක් නෙවෙයි මේක හිතිලා කෙරිච්ච එකක් කියලා. ඒ යෝගාවචරය හිතුවොත් මේ හිතිලා කෙරිච්ච එක හිතලා කරපු එකක් කියලා එතන ඉඳලා අකුසල රැස් වෙනවා. මේක හිතිලා කෙරිච්ච එකක් නම් කිසිම කර්ම රැස් වෙන්නේ නැහැ. චේතනාම් වික්කවේ කම්මං වදා. මෙතන චේතනාවක් නැහැ. මොකද්දෝ පරණ කරුණයකට හිත ගියා. මේ පව මේ වැරද්ද බාරගත් එකාට කියනවා පුතඥයයි කියලා. තේරුම් ගන්න එක්කනට කියනවා ශේක පුද්ගලෙක් කියලා. මේක ගියේ මම කියලා නෙවෙයි. මේකට පශ්චාත්තාප වෙනවා නම් කිසි කෙනෙක් දොස් කියන්නේ නැහැ. හැබැයි අම නැහැ කියලා කියන. බුදුහාමුදුරුවෝ කියන්නේ මම කියන. බුදුහාමුදුරුවෝ නරක වචන පාවිච්චි කරන්නේ නෙවෙයි. මම තමයි නරක වචන පාවිච්චි කරන්නේ. ඒකට තේරෙන්නේ නැහැ මේ මම නංගේ සක්මන් කරන්න හිත පිට ගියා. ඒකට අමනාපයක් පහන එක සංකතයක්. ඒක ඕලාරිකයි. ඒක පරිච්ඡ සමුප්පන්නයි. එයාට තියෙන්නේ ඔය නඩු කතා කරගෙන ඉපා අපව යන්න පුළුවන් බලන්න වමට දකුණට කියන්නේ ඉරියව්වට යන්න පුළුවන්ද කියලා බැලුවොත් මෙතන ඉන කවුරු මොන වර්තාව දෙයිද නැහැ මොනවා බැලුවත් ආයෙ සැරයක් අහ කෑල්ල දෙකට කැඩුවා වගේ වම දකුණ බලන්න පුළුවන් අර වෙච්ච එකෙන් මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ නැත්තම් අන්න ඔය පශ්චාත්තාපය තමයි අකුසලයේ කියන්නේ ඒක සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි අර දැනගන්න පුළුවන් නම් හිත පිට ගියා ඊගා මට පරිස්පස්චාත්තාවයක් ආවා ඒ නිසා මට අලුතින් වම දකුණ තිබ්බත් බලන්න බෑ මොකද මගේ හිත පිල්ලුණු වෙලා කුණු වෙලා පශ්චාත්තාප වෙන බුදුහමර අපිට දෙන ලයිසන් එකක් පශ්චාත්තාප වුණොත් කෘතඥයි පශ්චාත්තාප වෙන්න ඕනේ ඊගාට තියෙන චිත්තක් කියන්නේ වම දකුණ බලන්න පුළුවන් නම් කිසිම අකුසලයක් වෙලා නැහැ ඒක බුදුම ස්වාමීන් වහන්සේ උගන්වන්නේ ඒ හිත පිට යන්න ඉස්සෙල්ලා නැත්නම් හිත රූපයට යන්න ඉස්සෙල්ලත් සතිය නම් ගියාට පස්සේ තාය ඇවිල්ලා සතිය පිහිටියා නම් ඒ චිත්තක්ෂණ දෙක මැද තියෙන කිසිම තැනක කෙලෙස් නැහැ. ඒකට කොච්චර විශේෂ අවධානයක් තියෙනවද බලන්න යාර දැනගන්න ඕනේ මම මේ කුරුල්ල දකින්න ඉස්සෙල්ලා මගේ හිත දෙගුණේ සතිය. කුරුල්ල දැකපෙක මට මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. ඊට පස්සේ මගේ තියෙන භාවනා දක්ෂකම නිසා නැත්නම් මගේ භාවනා පුරුද්ද නිසා මගේ හිත නැවත ගත්තට පස්සෙත් මට පේනවා ආයසරයක් වම දකුණ කහ කැල දෙකට කැඩුවගේ බලත ඇති. ඒ වුණා මේ අතරමැද පහුවෙච්ච, අහුවෙච්ච මේ අමනාපය. වැරද්දක් වුණා කියලා මේ අමනාපය තන්නි කර මාරපාක්ෂිකයි, තන්නි කර කෙලේශය. මෙන්න මේක සමාදාන් නොවි. මේ අකුසල සමාදානේ නොවි. මේ කුසල සමාදානය කරන්නකෝ මම දැන් ඉන්නේ අරමුණේ. පොඩ්ඩකට එහෙම ගියා තමයි. ඉල පොඩ්ඩක් හැලහැක්ුණා තමයි. මෙන්න මේක කාටද කියන්න පුළුවන් දවසක් එනවයි කියලා හිතා. ඒකට කියනවා විශේෂ භාගීය සමාධියක්. හැබැයි කවුරුවක්වත් මේකට සමාධිය කියන්නේ නැහැ. මොකද එකක් හිතන්නේ සමාධිය නම් ඒකම අරමුණේ දිගට යන්න ඕනේ කියලානේ. මේකට කියනවා තිත් කනමත්තක් තිතික සමාධිය කියලා. විපස්සනා සමාධිය. අරමුණු වස්තුවෙන් පයින්නවා. එහෙට මෙහෙට දඟලනවා. පයින් පයින් තැන්න සතිය දාලා අල්ලගෙන කියන තිබුණෙත් සතියේ. අතරමැදි පොඩ්ඩක් හිමේ වුණා. දැන් ආයෙ සතිය පුළුවන් නම් ආවට්ටපන් කියලා. මේක හිතවලා තියෙන ලෑල්ලකට වෙඩි තියෙන ඉල්ලෙල්ලක් නෙවෙයි. මෙතන තියෙන පණින පිම්මට වෙඩි තියනවා. දඩයක් ආර ක්‍රම දෙකක් තියෙනවා. පුරුදු කරනකොට දුනු ආයව හෝ දඩයක් ආරය ලෑල්ලක් හිටවලා ටාගට් ෂූටින් කරනවා. කරලා කරලා කරලා එල්ලගෙන නම පණින පිම්මට වෙඩි තියනවා කියන එක හිතන්නේ. හිත පණිනව පුදුමාකාර පැනිල්ලක්. ඒ ඒ පයින් බැනිල්ල බුදුහාමුදුරුගෙත් එකයි. බුදුරජාණන් වහන්සේත් මේ වගේ චිත්ත පරිවිකල්ප කල්පනා පහළ වෙච්ච බව බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. අපි වගේ නරපණුවන් ගැන කොමන කතාවක්. මේ වමේ පල්කුණේ ඵලයන් කියනොට රූපෙට පයි. වමේ දකුණේ ඵලයන් කියනොට හද්දෙට පයි. ඇයි මේක සමාදම් වෙන්නේ? සමාදම් වුණොත් ත්‍රිති භාගිය වෙනවා. නැත්නම් අහාන භාගිය වෙනවා. සමාදම් නොවි මට අපෝ එන්න පුළුවන් නේ. ඒක උන්නන්දුවෙන් කියන්නේ සන්තෝෂෙන් කියන්නේ සමාදම් වෙලා කියන්නේ කොච්චර හිත පිට ගියත් නැවත ඇවිල්ලා බලනකොට වම දකුණු මට බලන්න පුළුවන් එතකොට ඉස්සලා තිබුණයි මේ වෙලාව ඇතුළ මෙන්න මෙහෙම වෙනසක් තියෙනවා නැත්නම් වෙනසක් නැහැ කියලා ඒක හොඳටම තේනවා මේ මනුස්සයා මේ ලුණුවරිස් කරන જાති මොල කඳුලක් තියෙන මනුස්සයෙක් කියලා නැත්නම් කරන්නේ මොකද්ද පිට ගියයි කියලා ඉතින් කන බින්න ගන්න ස්වාංශ මේක කුරුල්ලෝ ටිකයින් කරන්න බෑද මේ නිසන් වනේ කුරුල්ලෝ ඉන්න ගන්න අපිට භාවනා කරන්න බෑ මොකද මේ කුරුල්ලෝ අපිට වැඩි හරිලා වර්ණවත් උන් ඉස්සරහටම එනවනේ අපි කුරුළු දැලක් ගහමුද වටේට සක්මන් කරන කුරුල්ලෝ එන්නේ නැති වෙන්නේ කියලා. සදාචාරවාදීන් කියනවා ගෑනුන්ට රෙදි අඳන්න බැරිද මේ පාරයි ඉන්න ගෑනු රෙදි අඳලා නැහැ බෝඩ් වල ඉන්න කට්ටියට එව්ව වැහුවොත් කෙලස් දෙන්නේ නැති වෙයි කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න හරියක් ගෑනු වාගෙට උසලානේ ඉන්නේ. ඒකට රෙදි අඳන්නේ මේ සදාචාරවාදීන් හදන මේ බලන අමනයාගේ තියෙන මේ ගතිය ඌ එක දැක්කට ඌ ඊට පිටියවට ගන්න පුළුවන් නම් ඌට බන්නේ නැහැ. නාගසමාල හාමුදුරුවෝ වින්නපාත යනකොට නාටිකාංගනාවක් බීලා සංගීත වයමේ නටමින් සම්දර්ශනයක් පවත්වනවා. මේ පින්නපාත යනවා. ඉතින් මිනිස්සු කටත් අරගෙන උදේට කන්නේ නැතුව දැන් මේක දිහා බලන්නේ. ඒ නිකන් හම්බෙන සෝවනේ. මේ ආවරණ කල්පනා මේ මාර උගුල නිසා කී දෙනෙක් අපායට යයි. නොමිලේ හම්බෙන්නේ. බීලා නටමින් සින්දු කියමින් නටන නාටිකාංගනාවක් කියලා මේක දිහා බලනින මේ මිනිස්සු ඒක දිහා ආශාවෙන් බලනින්න හැටිත් බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමයි බලනකොට එක්තනම රහත් වෙනවා. මේ ගෑණිට බයින්ද ගියොත් මේ පාරමෙද මොකද්ද මේ උලිවිලි නටන්නේ කියන්නේ කිව්වොත් මොන ද්වේෂයක්ද? මේ ඉන්න ඔක්කොමලා එක්ක රාගයට අන්තයටමත් වෙලා එතන සදාචාරවාදීන් අර ගෑණිගේ પરම්පරාවට නඩු දාන්න හදනවා ද්වේෂයෙන්මත් වෙලා. නාගසමාල හඳුරු නිවන් දකින්නේ හේළු වැලි ගෑණියෙක් දැකලා. බලන්න නම් වටින්නේ නැහැ කියලා කියනවා පොතේ හැබැයි. ගෑනු රසන්දියා බලන්නක වටින්නේ නැහැ කියලා. හැබැයි මේ බල්ල රහත් වෙච්ච එක අවලංගු රහත්කම නෙවෙයි ඒකත් වලංගු රහත්කමක් තමයි. ඒ ස්වාමීන් වහන්සේ දකින්නේ මේ මර උගුල පාරයිනේ තිබ්බහම කී දාහක් අමාරු වැටේ. කල්ප කීයක් අමාරු වැටෙනවා. ඒ දකින්නට ඇති වෙන ගතිය කියන්නේ අට්ටි යති හරායති ජිකුච්චති. මේ දුකක් දකින්නේ. මේ මිනිස්සයා පැණි හැලිට වෙච්ච ඇඹලයා වගේ ඒකෙම ගිලිලා නැහිනකම් කාමයේ අඳුරන්නේ නැහැ. ඒකේ පාවිච්චි කරන්න දන්න මේ බහුජන සමාගම් මේ ගෑණියක් ඉස්සරහින් තියාගෙන මේ කරන වෙළඳ ව්‍යාපාරයත් ලංකාවේ බුදු පිළිමේ ඉස්සරහ කරගෙන තියාගන්න මේ වෙළඳ ව්‍යාපාරය දෙකම එකයි කියලා මතක තියාගන්න. හෙළුවලි ගෑනු පින්තූර සහ බුදු පිළිමේ ඉතර ලංකාවේ විකිනන මොනම දෙයක්වත් නැහැ. වෙසක් කාලයකට ගහන බුදු පිළිම වලට අන්තිමට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? කොහෙද නතර වෙන්නේ? කුණු ගොඩේ. ශාප වෙනවනේ. මේ වගේ උත්තරමන් වහන්සේනමක් මේ ව්‍යාපාර කරන්න හදනවා. ඒකට අපිට ගහලල්ල. අර ගෑනුන්ට රෙදියන්නන්න තමයි කට්ටිය වට කරගෙන ඉන්න බුදුරජාණන්සේ කියනවා හිත පිට ගියයි කියලා ඔබට තේරිලා. නැවත ඉරියව්වට ගන්න එක තමයි නිවන කියලා ඔබට තේරෙනවා. ඕක තමයි විශේෂ භාගීය සමාධිය කියන්නේ. මේක අපාය සංසාරේ මේක නිවන ඔන්න දෙක තියෙනවා කිසි කෙනෙක් නෑ ඔබ බලක් කරන ඔබට ඕන නම් කුරුල්ල බලපන් ඔබට ඕන නම් නටන ගෑණි දිහා බලපන් ඔබට ඕනේ නම් නම් ඉරියව්ව තියෙනවනේ පුරුදු කරගත්ත කෙනාට ඒක නැවත ඉරියව්වට එන එක වලක් කරන්න මොකද්ද තියෙන බාධා? ඇවිල්ලා පශ්චාත්තාප නොවෙන්න දන්නවනම් හොඳ ගොඩ. එච්චරයි. ඒක හිතන්න ගිහිගේ අතාරපු නැති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒක හිතන්න කවදාකවත් නිවර්ණන්ගෙන්තර හිතක් දැකපු නැති කෙනෙක් කරන්න පුළුවන් දෙ කියලා. ඒක හිතන්න කවදාකවත් Taman තුළ පහළ වෙන්නා වූ රාග ద్వේෂ දෙක දැන පිළිබඳව දැනගෙන කමඨාන් සුද්ධ කරපු නැති කෙනෙකුට කප්පට එයිද කියලා. එනිසා අපි කවදද මේ කෙලෙස් උපදින වගුරකට ගිහිල්ලා උපදින කෙලෙස්යේදී ආ බලාගෙන මේ කොච්චර කෙලෙස් උපදින මමගේ හිත ගත්තොත් ඉරියව්වට කෙලෙස් සමනය වෙනවා. මේ ඉරියව්ව මගෙන් නැති කරන්න කවුරුත් නැහැ. ඔබ ඕනේ කෙලෙසයක් වෙන්න බං මම මගේ හිතට එන්නේ කුම්භෝව අංගානේ සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. කලබලයක් වෙච්ච ඉරාට කට්ට ඇතුළට ගන්න අඳු ටික ඇතුළට ගන්න ඉබ්බෙක් වගේ මහණෙනි මේ මනෝවිතක්ක ටික සමාදාන් කරගන්න. මෙයා දැකලා මේ ගෑණියක්ක මේ පිරිමියෙක්ක මේ රාගය මේක ද්වේෂය කියන මේ මනෝවිතක්ක ටික විතර ප්‍රශ්නේ. ඒක ගෙනිච්ච එකක් නෙවෙයි එතන පහළ වෙච්ච එකක්. සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි. එතනදී මේක දන්නවා නම් කෙනෙක් පෙන්වන්න නැතුව බුදුන් නැතුව ගුරුවරයා නැතුව උන්ද ගොඩ. එතකොට යා කරන්නේ අඳු ටික ඇතුලට ගත්තා. කුම්භෝ වංගාන සතිය කලාපේ සමාදාහම් විකෝ මනෝවිතක්කේ. අනිච්චිතෝ අහෙත්තයන්තෝ. රාග කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. එතකොට යා නිවනේ සම්තිකේ බොහෝම ළඟ ඉන්නේ නිවනේ. ඒ නිසා නිවන තියෙන්නේ ඒ බලාගෙන ඉන්නකොට මගේ ඉරියව්ව තමයි මට තියෙන සාන්තිකර தත්ත්වයේ ෂේම භූමිය, නික්ලේශී තන, නිර්මල තන කියලා දන්නවනේ නිවන තියෙනවා. නෑ නෑ මේ බලපු මනුස්සයාගේ දෝෂේ තියෙන්නේ මේ කුරුල්ලගේ දෝෂේ තියෙන්නේ මේ හෙළුවල ගෑනු මනුස්සයාගේ රූප තියෙන්නේ නැත්නම් කැකිලි රජුරුවන්ගේ වගේ අර එතනින් එහාට මෙහාට ගිය ලස්සන කාන්තාව ළඟ දෝෂේ තියෙන කියලා කිව්වනම් එතනම අපාය තමයි. ඒ නිසා මේක මේ ඒ මොහොතේ විසඳගන්න ඕන දෙයක්. එතෙන්ද නිකනක් කියනවා විශේෂ භාගීය සමාධියක් තියෙන කෙනෙක් කියලා. විශේෂ භාගීය සමාධිය කියලා කියන්නේ අරමුණු ලක්ෂ විදියට දක්ෂ විදියට මාරු වෙනවා. ඒ නැත්තම් අරමුණු මේ ටිචි මාත්‍රයි, ක්ෂණ මාත්‍රයි. ඒ මාත්‍රාවේ තියෙන සමාධිය අරගෙන අතන ඉන්නකොට කෙලේශි, මෙතන ඉන්නකොට නික්ලේශි, අතන ඉන්නකොට අරමුණ අතන ඉන්නකොට මලසයි තනිත නිර්මලයි. අතිනුට කාන්තාර මෙතනට ക്ഷേම භූමිය. අතිනුට බය කියලා මෙතනට බය නැහැ කියලා මේ දෙක දකින්න පුළුවන් නම් ඒකට කියනවා විශේෂ භාග්‍ය සමාධිය. හැම වෙලාවෙම මේක තියෙනවා අපට. මෙතන ക്ഷേමේ, මෙතන නිර්මලයි, මෙතන නික්ලේශී, මෙතන බුදුහාම කියන ගෝචර භූමිය. බාහිර තියෙන දේවල් මල සහිතයි, කෙලෙස් සහිතයි, කාන්තාරේ වාගේ අගෝචර භූමිය. ඒ නිසා මේක ඇතුළට ගණ්ඩ ගන්න මනුස්සයාට කියනවා විශේෂ භාගීය සමාධිය. ඒක මොකුත් නෙවෙයි ඉබ්බකට ඇතුළට ඇදගත්තා වගේ. uppannam manapam uppannam amanapam uppannam manapamanapam ඕනම දෙයක් භාවනාවේදී හෝ පිටදී හෝ දකිනකොට ඒ දේ මම පිට වස්තු විශයක් වෙන්නේ ඒක ඔක්කොම මනාප නිසා ඒකම මනාප නිසා නැති කිසිම දෙයක් අපිට වස්තු විශයක් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය නිදා ගත්තට පස්සේ හෙට උදේ වෙනකන් ලක්ෂ ගාණක් හීන දකින්නවා එකක්වත් මතක නැහැ. මොකද ඒකෙන් කිසි කුප්පන්නේ අපි. ඒක කෙලස් වෙන්නේ. හොඳටම කෙලස් උපදින දෙයක් දැක්කම උදේ වෙනකොට මතකයි. ඒ මොකද හීනෙදෝද නෙමෙයි මගේ තියෙන පාහර ගතිය. අර කුණු තියෙන එක තමයි මම ගෙදර ගෙනත් තියාන කරඬුව තැම්පත් කරලා උදේ වෙනකම් වැඳ වැඳ ඉඳලා අහනවා බලන්නකෝ ආවල් දවසේ හීනයක් දැක්කා. හරිම අපලයි අපා. ගිහිල්ලා මේ හේන පලාපල බලනවා. එතකොට නොදැක්ක හේන. ඒක තමයි සුබ හේන. මොකද ඒ කෙලෙස් නෑ. අර කෙලෙස් කියන එක අල්ලගෙන ඉතින් පහුවෙන්න ගිහිල්ලා පින්නකත් බලනවා, පීන පලාපල බලනවා, දක්ෂ කෙනෙක් කවුද ඉන්නේ කියලා බලනවා. කොච්චර අකුසල් සමාදානයක්ද කියලා බලන්න. බුදුරජාණන්සේ මේ වගේ අපට ക്ഷേම භූමියක් හදලා, නිර්මල තනක් හදලා නික්ලේශී තනක් හදලා දෙනවා. ලද්දා මුදා නිබ්බුතිම් පුඤ්ජමාන මේ නොමිලේ හම්බ වෙච්ච දෙයක් මම බලට දෙන්නේ. manussත්ත්ව පටිආභයත් එක්ක හම්බෙනා මේ කය. මේ කයට හිත ගන්න. ආනපානෙ හිත ගන්න. සක්මනට හිත ගන්න ඕන කෙනෙක් කුලිලි පාපු දෙයි. ඕන කෙනෙක් 18 පාලින් අටපු දෙයි. ඕන කෙනෙක් අභිරූපන රංග කරපු දෙයින් ඒක තියෙන්න ඕනේ. ඒකට ගියොත් අපායයි මේකට આવොත් නිවන කියලා දැනගන්න මෙන්න මේ දේ දන්න කෙනාට විශේෂ භාගීය සමාධියක් කියලා කියනවා. මේ විශේෂ භාගීය සමාධිය සමත සමාධියදි කතා කරන්න බෑ. සම සමාජය අපි කතා කරන්නේ එක ටිකට පවතින එක අරමුණක. මෙතන තියෙන්නේම නෙවෙයි. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා කොච්චර වෙන්නත් පයින් පයින් දන වෙන දේ දන්නවා. මෙතන කෙලෙස්, මෙතන නික්ලේශ දන්නවා. මෙතන ගෝචර භූමිය, මෙතන අගෝචර භූමිය, මෙතන කාන්තාරය, මෙතන ക്ഷേම භූමිය, මෙතන මලයි, මෙතන නිර්මලයි, මෙතන කෙලෙසි, මෙතන නික්ලේශි. මේ දෙක සමානව නැති සමාන ප්‍රස්තාවක් නැති එකම මිනිස් එක්කත් ලෝකේ නැහැ. අපි ඔක්කොටම සමානව දීලා තියෙන්නේ. මෙන්න මෙතනදී යාම බේරන්න දන්නවනම් ඒක ත්‍රිචි භාගීය සමාධියක් නෙවෙයි, හාන භාගීය සමාධියකුත් නෙවෙයි, විශේෂ භාගීය සමාධියක්. ඒ විශේෂ භාගීය සමාධිය හිටින්නේ සමාධියේ ලක්ෂ ගාණක් ඉන්නකොට එක්කෙනෙකුට විතර කියලා අටුවාවේ සඳහන් කරනවා රූප ප්‍රමාණ ගොමස ප්‍රමාණ, ලූක ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කියලා ප්‍රමාණ කරන හතරක් ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරනවා. දකින්න රූපයට බැඳෙන එක තමයි මොඩයාගේ වැඩි. මොන ලස්සන පස්සේ විතරයි දුවන්නේ මිනිස්සු. ඒකට කියනවා රූප ප්‍රමාණ කියලා. ඊට පස්සේ මොකක් හරි ගමන්නේ ලස්සන දෙයක් දැකපුවා දිලිසෙන් සියල්ල රත්තරන් කියලා හිතන පිටපැත්තෙන් යනවා. භව රාගය සද්දනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේමකලේ කෝ සප්පතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණය කියලා තම්බියෙක් කියන්නේ. තම්බියෙක් කියන්නේ. භව රාගයේ සදනා රූපෙට මැත්තේ ඇයිද ප්‍රේම කලේ? බුද්ධ ජනක කියපුවා තමයි දැන් බෞද්ධයන් මතක නැහැ. ඉතින් තම්බිය අඬ අඬ කියනවා. බෞද්ධයෝ ඒක ඉතින් ලවුඩ් ස්පීකර් වල දාගෙන අහනවා. ඊට පස්සේ ලූක ප්‍රමාණ මේ දුෂ්කර ප්‍රතිපත්ති රකින්න එක තමයි හරි එකනයි කිය විශාල පිරිසක් දුවනවා. අරහි දුවනවා මෙහි දුවනවා අරයා ගාව මේ මේ රූක්ෂ ප්‍රතිපදා තියෙනවා මෙයා ගාව රූක්ෂ ප්‍රතිපදා තියෙනයි කිය මේ රූක්ෂ ප්‍රතිපදා දුවන එක අර රූපේ වගේම සූස්තියක් තියෙනවා එහෙම නැත්නම් ගෝස ප්‍රමාණ ටෙලිවිෂන් එකේ කවුද වැඩියෙන් පෙනී හිටින්නේ රේඩියෝ එකේ වැඩිපුර කවුද පෙනී හිටින්නේ කවුද කවුද ගැන මිනිස්සු කතා කරන්නේ මොකා හරි කමන්නේ ඒක පස්සේ යනවා නමුත් කාටවත් තියෙන ධම්ම ප්‍රමාණ කියන එක අටුවාචාර්ය වංශලා කියනවා ලක්ෂයකට එක්කෙනෙක්වත් ධර්ම ප්‍රමාණ තේරෙන්නේ මෙතන කෙලස් තියෙනවා මෙතන නික්ලේශී තියෙන හැම වෙලාවෙම තියෙනවා. මේ කෙලස් සමාදන් වෙන්න එපා. නික්ලේශී සමාදන් වෙන්න අරමුණ සමාදන් වෙන්න අරමුණ කියන එක අඳුනගන්න යාලු කරගන්න නිතරම මෙතන තමයි මට සාන්තිය තියෙන්නේ කියලා දැනගෙන මොන්න කරදරයක් වෙලා කකුල පැටලිලා වැටුණත් මේ පැත්ත හැරිලා වැටෙන්න ඒකට අපි දවස් 7ක් 8ක් එක තැනකට වෙලා ඉන්නේ. ඒ සමාදන් වී යුක්ත කරදරයකදී මේකයි කියන එක දන්නේ නැත්නම්, කමඨාන සුද්ධ වෙලා නැත්නම්, අරමුණ මානසිකාරය යොදන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ මේ භාවනාවේ. කලබලයක් වෙච්ච වෙලාවේදී මෙතෙන් නම් මම යන්න ඕන කියන එක දන්නේ නැත්නම් කවුරක්වත් නෑ අපි ඔබට ගන්න. මරණ මොහොතේදී කවුරක්වත් දෙන්නේ නෑ. ඉතින් ඉස්සලා දැන් හිතා ගන්න දැන් මම මැරුණොත් මම කොහෙද හිත තියන්නේ? දැන් මට රූපයක් බලනොත් මම කොහෙද ආරසාව පිළිබඳ හිත ගන්න. ශබ්දයක් කියලා කර්මලයක් වුණොත් මම කොහටද ආරසාව පිළිබඳ හිත ගන්න. වේදනාවක් කියලා හිත આવොත් මම කොහටද ගන්නෙ කියලා. ඒක පිළිබඳව පිරිසුදුකම නැත්තම් තව කමඨාන සුද්ධ වෙලා නැහැ. තාම ඉන්නේ හාන භාගිය පැත්තේ. තාම ඉන්නේ තිටි භාගිය පැත්තේ. විශේෂ භාගිය පැත්තේ කරනවා වරින් වර මේක තේරෙන්න ගන්නවා. තේරුණාට පස්සේ ආ යන්නේ සමාජෙට මෙතන විෂභාග විෂභාග දේවල් තියෙන සමාජයක් නිසා එතෙන් යන්න ඉස්සෙල්ලා හරියට පොලියෝ මේ බෝ වෙන රෝග තියෙන සංක්‍රමණික රෝග තියෙන තැනට යන්න ඉස්සෙල්ලා අපි ඉන්නතක් කරන් යනවා වගේ ඉතින් යනකොට දැනගෙන යන්න ඕනේ මේකට ගිහිල්ලා ඔළුව බේරගෙන එන්න බෑ. ඒ නිසා යන්න වෙන්න පෙර කර්මයකට මං අරසා වෙලා යන්නේ කියලා නිබ්බේද භාගයේ සමාධිය කියලා කියන්නේ කොච්චර කෙලෙස්ටෙන් තන්ද ගියත් දැනගෙන යන්නේ වැක්සින් එක අරගෙන. මෙතන තියෙන්නේ කවදාකවත් උළු බේරන්න පුළුවන් තැන නෙවෙයි. අර එන්නත ගත්ත එක්කන දන්නවා දැන් මට මේක වදින්නේ නැහැ කියලා. මේ කවුරු මොන බහුරු කෝලම් පෑවත් කවුරු නටවන්න ගියත් කවුරු 18 පාලි නැටුවත් එයා දන්නවා මේ මර උගුලක්. මේකට හිත ගියොත් අමාරුයි. හැබැයි මම වඩලන සමාධිය තියෙන නිසා නැත්තම් නිමිත්ත තියෙන නිසා මේක දකිනකොටම තමයි අරකට හිත අරගෙන බලනවා. මේකට අවසාන්ති අරකට ගියොත් කෙලෙස්. ඒක විචිත්‍රව දැක දැක නැවත නැවතත් අර තමන් වඩලනද අරමුණේ හිත පවත්තන එක්කනට ඒ පවත්තන නිබ්බේද භාගීය සමාධිය මොනම මායයකටවත් අපෙන් අයින් කරන්න බෑ. මොනම කෙලෙසකටවත් අපි අයින් කරන්න බෑ. මොනම කතෝලික මිනිසෙකුටවත් අපිට හුණියම් කරන්නත් බෑ. අපිට මුස්ලිම් මිනිස්සු අපිට කරදර කරන ඒ මිනිසට මේකට කරන්න දෙයක් නෑ. තමන්ම තමයි කරදර කරන්නේ. ඒ අටුවාව දින හදපානවා මෙවට විවිධ නිදර්ශන කරුණු බොහොම ළමයිලාට ඒව බොහොම හොඳයි. සමහරලාට ඒව නරකයි. නමුත් එක කතාවක් තියෙන අටුවාවේ අනුරාධපුර පැත්තේ ඉඳලා උදේ පාන්දර පිනිපිට යාමේ අටසැට ලෙන දිහාට නැත්තම් ওই මිහිඳු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි මේ මේ මිහින්තලයේට කාන්තාවක් යනවා. හාමුදුර කෙනෙක් මෙහින්තලේ ඉඳලා අනුරාධපුර දිහාට පින්න පාතේ වඩිනවා. යාන්තම් මිනිස්සයා පේන නොපෙන්න පේන වෙලාවේ මේ පිනිපිට යාමේ. අර මිනිස්සයා ඉස්ත්‍රියාව ස්වාමීන් වහන්සේ දිහා බලලා 64 මායමින් එකක් දාලා පොඩ්ඩක් හිනාවක් දාලා හේප්පෙලා යනවා. මේ මේ ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ මේ මේ මේ රූකලේ දැකලා ඉස්සරහට යනකොට පිරිමි මිනිසෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ පාරේ කාන්තාවක් යනවා දැක්කද කියලා. මේ ස්වාමීන්සේ කියනවා කාන්තාවක්ද නැද්ද කියන දන්නේ ඇට ටිකක් නම් මම දැක්කා. දත් ඇට ටිකක්. ඒ ස්වාමීන්සේ ගත්ත නිමිත්ත කාන්තා රූප නෙවෙයි. hina වෙනකොට දත් ඇට ටික විතරයි ගත්තේ. ඒ කාන්තාව දැකපතන ඉඳලා මේ පුරුෂයා ළඟට එනකොට මේ ස්වාමීන්සේ රහත් වෙලා. තස්සා දන්ත ටිකන් දිස්වා පුබ්බ නිමිත්තන් මනසිකාරී තතේව ධීරෝ මහා තේරෝ අරහන්තං අපාපුණී කියලා ගාතාවක් කියනවා. ඇය දැකලා ඇය දිහා බැලුවේ නෑ දත්තට ටික විතරයි ගත්තේ. මොකද යාඳුරෝ ඊට කලින් අට්ටික සංඥා ගොඩාක් වඩලා තියෙනවා. නිසා ඒ සංස්කෘතික පූර්ව නිමිත්ත උනේ ඇට ටික දකිනකොටම මේ ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක්ද නැහැ. ඒකට පේන්නේ දත්තට බෙලක් hina වෙලා ගියා. ඒ අට්ටික සංඥාට ගිය ගමන්ම මේකට නොගියෙන් පොඩ්ඩක් අට්ටික සංඥාට පල්ලෙහා තැනකට ගියා නම් මොකද වෙන්නේ? විනාසයි. මේ කාන්තාවත් එක මොනවාරි පටලවිලක් වුණා නම් ආමුදුරන්ට කිසි බාධාවක් නැහැ. මොකද දැකපු නිසා, පෙරතු නිමිත්ත තිබුණ නිසා ඒකම නිමිත්තට අරගෙන වඩන ලද නිමිත්තම අට්ටික සංඥාවල්ම තතේව ජීරෝ මහා තේරෝ. ඒ ධීර වූ ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. ඒසා කාන්තාවන්ට ඉස්සරහට මොකවඩම් දාලා හෝ ඇඳුම් අඳින එක නෙවෙයි තියෙන්නේ. ඒ වෙනකොට වඩල්ලාද කමටහනක් තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ කියලා හිතා. දැන් අපි මේ කරන්න හදන අපි කමටහනක් හදා ගන්නවා. ඕනේ කරදරයක් වෙච්ච වෙලාවට ඉබ්බ කට්ට ඇතුලට යනවා වගේ මම මගේ ඉරියව්වට හිත යොදවනවා. එහෙම නැත්නම් මම කරන්නේ ආනාපානෙ හිතින ඕන කෙනෙක් ඕන දෙයක් කියලා. ඕන උලිහියක් පාවුදාවයි. මට ඕන මම මේක අත කරනවා කුම්බෝ වංගාඩි සකේ කලාව. ඉබ්බෙක් තමංගේ ඇන් කට්ට ඇතුලට ගන්න වගේ සමාදහම් වික්කෝ මනෝ විතක්ක මේක දැකලා පහළ වෙන මනාපමනාප දෙක ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් යෝගාවචරය හොඳටම දන්නවා මොකද ඒක ඕලාරිකම් පටිච්චසම්පන්නං සංකතං ඒක එතෙන්ට යනකම් පහළ වෙලා තිබුණේ මේ දැන් පහළ වුණා මේක සමාදන් වෙන්න එපා ඊට ඉස්සෙල්ලමයි හිත තිබුණේ කෙලස් නැත්තනකනේ ආයිට මේට වැඩිය හොඳයි uppannam manapam uppannam amanapam uppannam manapam amanapam ඒතං සන්තං ඒතං පණීදං උපේක්ඛා මේ මේ මේ පහළ වෙච්ච මනාපෙට අමනාපෙට සහ මනාපනාව දෙකට ඉස්සෙල්ල මගේ හිත තිබුණේ විවේක තැනක. එච්චර. මට මේ විවේක තැනට දැන් ඕඩ වෙලාවක යන්න පුළුවන්. මොකද ඒකක් තියෙනවා. දැන් මේකත් මෙතන තියෙනවා කියලා මෙයා ඒ උපේක්ෂාවට එන්න දන්නේ මේ ඉතිසල ලක්ෂ වාරයක් ඒක වෙලා. වර එක කෙලෙස් උපදීලා තියෙනවා. වර එක හරි පැත්තට ඇවිල්ලා දැන් පරෝපදේශ රහිතව දන්නවා මේ පැත්තට ගියොත් ලෙස්සලා වැටෙනවා මේ පැත්තට ගියොත් ස්ථාවරය ලැබෙනවා කියලා තමන්ම මේ කෙලෙෂේ අද්දරට ඇවිල්ලා උප්පන්න කෙලෙෂේ අද්දරට දැනගෙන අරමුණේ වාසිය ලබනවා නැවත අරමුණේ ගෙනත් තියෙනවා මෙතෙන් දැනේ කරන අපි කියන විශේෂ භාගීය සමාධියක් කියන කෙනෙක් කියලා. යාට නිබ්බේද භාගීයේදී ලැබෙන වාසිය තමයි යා ඕනම තැනකට යන්නේ දැනගෙන මෙතන කෙලස් තියෙනවා. ඒක ඒ ජාන මමයි දෝෂ. ඒ වගේ දෝෂයක් ඇත්තේ නැහැ. මම ගිහිලා ආරක්ෂා වෙන හැටි දැනගෙන යන්න ඕන කියලා. එහෙමනම් එහෙම ආරක්ෂා වෙන හැටි දන්නවනම් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා විෂභාජනයකට අත දැම්මට මොකුත් වෙන්නේ නැහැ අතේ තුවාල නැත්තක් කියලා. මේක තියා සදාචාරයට පොඩ්ඩක් විරුද්ධයි. මොකද සදාචාරය කියන්නේ අපි යන්නේ යන තැන් වල මේ මේ මේ දේවල් නැති වෙන්න ඕනේ මේ මේ දේවල් තියෙන්න ඕනේ කියලා මේ සමාජයේ සදාචාරගත කරන්න නහර පුප්පගෙන අමුඩ ගහගෙන නටන જાතියක් මේ ලෝකේ ඉන්නවානේ සදාචාරවාදී උන්ට තමයි කියන්නේ ෆන්ඩමෙන්ටලිස්ට්ලා කියලා එහෙම නැත්නම් මූලධර්මවාදීන් කියලා එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ බුදුහාමරෝ පෙන්වන්න හදන මේ ඉන්දිය සංවරය මොකද්ද කියලා. ඒකට යන්නමත් ඕනේ. ගිහිලා කෙලෙස් උපදින බව දැනගන්නත් ඕනේ. කෙලෙස් උපදිනලා මෙන්න මේක නික්ලේශී තන කියලා දැනගන්නත් ඕනේ. මේ දෙකම දන්න කෙනාට හේක ශික්ෂාගරුක වෙන කෙනයි කියලා කියනවා. ඊට පස්සේ ඕන කෙලෙසකට ගියාම එයා දන්නවා කයිබ්බ කට්ට ඇතුලට එන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ Tamange සංකප්ප තමයි. මේ ඇති දකින්නකොට ඒ එතන පහළ වෙන සංකල්පය පිළිබඳව සූදානම් ශරීරයක් තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නති කාමායානි චිත්තානි ලෝකේ මිනිස්සයා ප්‍රිය කරන්නේ තමන්ගේ සංකප්ප වලට මිසක් ලෝකයේ තියෙන විචිත්තත්වය නෙවෙයි. ඒ නිසා කෙලෙෂේ තියෙන තමන්ගේ සංකල්ප වල මිස ලෝකයේ විචිත්තත්වය නෙවෙයි. චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ විචිත්තකම ඇතර තිබිච්චාවයි. අතෙත්ත දීරෝ විනේති ඡන්දා. දීර පුද්ගලයා තමන්ගේ මේ රාග කාම ඡන්දේ විනයනය කරනවා. හික්පව ගන්නවා. බාහිර රූප වලට තොස් කියන්නේ නැහැ. ඒවට කියනවා විශේෂ භාගීය සමාධි. නිබ්බේද භාගීය සමාධි කියලා. අනික් කෙනා මේක දැක්කට පස්සේ සන්තෝෂයල අනේ කාලයකට පස්සේ කාම රූපයක් දැක්කත්තයි කියලා අත් දෙක විහිලා හොඳට ෆොටෝ එකකුත් අරගෙන ලොක් කරලා ගෙනල්ලා පිටියෙත් ගහලා රෑයි දිහා බල බල ඉන්නේ. දැන් ඒවට පහසුකම් ඕන තරම් තියෙනවා. කාමේ ධනවන දේවල් වලට පහසුකම් තියෙනවා. නමුත් මෙහෙමත් කරපු යුගයක් මට තිබුණා. දැන් මට තේරෙනවා මේ දැකපු වෙලාවෙදීම දැන් ඔන්න මන අපේ පහළ වුණා. දැන් අමනාපය පහළ වුණා මට කවදටද පුළුවන් වෙන්නේ මේක දකින්න චිත්තක්ෂණයට ඉස්සෙල්ලා මගේ හිත සාන්ති කර තැනක තිබුණේ ශාන්තං පනීතං ඒතං සන්තං ඒතං පනීතං ඒකට මට ආපහු යන්න කිසි බාධාවක් නැහැ ඒකට තියෙන්නේ මන්ට දැන් ඉන්නේ මම මනාපේ බව දැනගන්න ඉන්නේ යමනාපේ බව දැනගන්න හැබැයි ඒ මනාපේ ආගන්තුක එකක් ඒ යමනාපේ ආගන්තුක එකක් ඕලාරිකක් පටිච්චසමුප්පන්න සංකතක් ඒක ඉතන පටන් ගන්න එක. මේ මේක සමාදම් වෙන්න එපා. ඒක නොවිත් මේ ගොඩ එන්නත් බෑ. කක්ක ටිකක් ගෑවෙන්න ඕන. ගෑවිච්ච බව දැනගන්න ඕනේ. ඒකට දැනගන්න සුද්ධ කරන තැන මෙතන තියෙනවා. බුදුන්ට බින්දිද්ද වෙයි. ආන්න මෙතෙන් ගිය කෙනා, ඒ කියන්නේ මේ නිබ්බේද භාගීය සමාධිය ඇති කෙනා නිවනේ ශාන්තිකය කියලා බුදුරජාණන්සේ කියනවා. ඒ කෙනා බුදුරජාණන් වහන්සේට බිස්නස් එකට සයින් කරලා අස්සම් කරලා මේ ෆිනෑන්ස් කොම්ප ෆිනෑන්ස් ගෙවලා ෆිනෑන්ස් එකට කාර් එකක් ගත්තා වගේ ඒ කාර් එකේ තමයි දැන් ඩප්පාවිච්චි කරන්නේ පොඩ්ඩක් ගෙවන්න තියෙන ප්‍රීමියම් එක මේ කුලිය විතරක් හැබැයි තැන්න දැන්නම කාර් එකයි කියලා වෙනවා මේ කියන ගැටේ මේ කියන විශේෂ භාග්‍ය සමාධිය තියෙන කෙනාට නිබ්බේද භාග්‍ය සමාධිය තියෙන කෙනාට නිවන අවශ්‍ය නෑ එයා දන්නවා මේක දිගට කරගෙන ගියොත් නිවනේ මේ පිට කොහෙවත් නතර වෙන්න දෙයක් නෑ මොකද මුළු ලෝකෙම යන්නේ මේ උපදින දේ ඒ වෙන කෙලෙසේ සමාදන් වෙලා ඒක නැතිකරන්න ඒක හොදන්න සබන් හොයනවා. ඒක පහළ වෙන පොඩකට ඉස්සලා තිබුණ හිතත් දක්ෂයා ඒත් එක්කම ගිහිල්ලා තමන්ගේ අරමුණට ගියාට පස්සේ තියෙන මේ ඒතන් සන්තන් ඒතන් පණීතන් අජ්ජං උපේක්ඛා කියන මේ සාන්ත ප්‍රණීත භාවය මානව අයිතිවාසිකමක් කියලා දන්න මනුස්සයා උප්පත්තියෙන්ම නිවන් දකලා තියෙනවා. අපි මේ එනේන කුණු කන්දලේ සමාදන් වෙලා එනේන කුණු කන්දල නැති කරන සබන් જાතිය අහනවා මේක බිම් දාන්නද මේකට සබන් දාන්නද රීන්ටෝ දාන්නද ඒ කුණු ටික සමාදන් වෙච්ච එක මේ නික්ලේශී තන ශාන්ත තන ප්‍රණීත තන පටන්ගත තන චීන දන්න කෙනාට පේනවා නම් ඕක සමාදන් වෙන්න දුව අපව આવොත් තියෙන්නේ ඒතන් තන්තන් ඒතන් පණීතන් කියලා ඒ කෙනාට ඒ තියෙන ඒ මන්ත්‍රේ මතුනකොට තියෙන සැප තියෙන බුදුහාමුදුර අවුරුදු 2600කට කලින් පහළ වුණත් මේ චිත්තක්ෂණය අකාලිකවම සාන්දෘෂ්ටිකව මේකේ පළ තියෙනවා කියන. ඒ ලබන බුදුහාමුදුර හම්බෙන්න ඕනේ, මෛත්‍රී බුදුහාමුදුර හම්බෙන්න ඕනේ, දසපාර පිටා පුරන්න ඕනේ. ඇත්ත තමයි. ආන භාගීය සමාධිය, ත්‍රිති භාගීය සමාධියවත් දන්නද කෙනාට එහෙමවත් හම්බෙයිද කියලා විශ්වාස නැහැ. නමුත් Taman ආන භාගීය සමාධිය ඉක්මනට ත්‍රිති භාගීය සමාධියට ලම විශේෂ භාගීය සමාධියට යන්න ඕනේ නම් මතක තියාගෙන ඉන්න මේ කෙලෙස් ඉන්න ආරින්න. එන්නකොටම ඒ කෙලෙස් එන්න පොඩ්ඩක ඉස්සර තිබුණ හිත කෙලෙස් ආවට පස්සේ මට ආපහු එතන ගන්න පුළුවන් මොකද ඒක මගෙන් නැති වෙලා නැහැ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචර ඊටාම දක්ෂව මේ එනේන කෙලෙස්ේ එතන එතනම අඳුනගෙන කෙලෙස් පැත්ත හිතන්නවත් ඒවා. කතා කරන්න යන්න එපා. නාදි වදති, නාබි නන්දති, නාජ්ජෝසතිත්‍ති. ඒකට අභිරමණය කරන්නත් එපා. ඒකට වචන කතා කරන්නත් එපා. රින් ගන්නත් එපා. රින් ගන්න තමන්ගේ අරමුණට. රින් ගන්න තමන්ගේ ඉරියව්වට. රින් ගන්න තමන්ගේ මූල කර්මත්තාන්ට ඒක නික්ලේශී. ඒක නිර්මලයි. ඒක බුදු දානසේ සඳහන් කරන්නේ අශෝකං විරජං ඛේම. ඒතර ශෝක නැහැ, රජස් නැහැ, ඛේම භූමියක්. ඒක තමයි මේ manussකය කියන්නේ. ඕක ලබන්න තමයි අපි ගිය ආත්මේ තඩමැව්වේ. දැන් ලැබුණට පස්සේ කියනවා අයියෝ බලන්නකො ලැබිච්ච manussකය කළු පාට එකක් නේ, සුදු පාට එකක් ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න ක්‍රමයක් නැහැ. එතකොට මට ලම්බුන ටිකක් දිග ශරීරයක් මේක කෙටි කරගන්න එකක් නැහැ. මට හමුනේ කෙටි වෙන පොඩක් දික් කරලා දෙන්න බැරිද? අයියෝ මේ ලෝකයා මේ ලැබිච්ච මනුස්සාත්මයට තුච්ච විදිහට සලකන හැටි. ලබා උපන් හැටි තමයි බබා හම්බෙන්නේ. උඹ කරපු කර්ම හැටි තමයි හම්බ වෙන්නේ. ඉතින් දොස්තරලා කියනවා ප්ලාස්ටික් සර්ජරි කාරෝ කියනවා ඉන්න අපේ පොලිමේ අපි ඕනියක් හදලා දෙන්න. ස්ත්‍රී ලිංගයන්ගේ පුරුෂ ලිංගයක් දාලා දෙනවා. පුරුෂ ලිංගයක් කරන් ගියොත් ස්ත්‍රී ලිංග දාලා දීලා අවුරුදු 5ක් වෛශ්‍යවෘත්ති කරපු ගමන් හෙන්න ගාණක් අරගෙන එන්න පුළුවන් සිංගප්පූරුව වලට දැන්. ට්‍රාන්ස්ලේට් සර්ටිෆිකේට් කරගත්තොත් මේ පුරුෂ ලිංගය කපලා ස්ත්‍රී ලිංගයක් බද්ධ කරගත්තොත් අවුරුදු 5ක් වෛශ්‍යවෘත්ති කෙරුවොත් ප්‍රංශයට ගිහිල්ලා සිංගප්පූරුව ගියා හරි ඕනි ගාණක් හම්බ කරතයි. අපරාධෙ මේ ඉස්කෝලේ ගිහිල්ලා වීසා හොයාගෙන පාස්පෝර්ට් හොයාගෙන නටන්න ඕනේ නැහැ. ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම අපායට විතරයි. පැහැදිලිවම අපාම අද තියෙන විද්‍යාවෙන් අද තියෙන ওই දැනුමෙන් ඔකට තමයි බුදුහාමුදුරුවෝ කියපු දේ තමයි ඕන වෙලාවක ඕන කෙලෙසක් පහළ වෙන්න පුළුවන් බබා. හැබැයි කෙලෙසේ පහළ වෙන්න ඉස්සලා තිබුණ හිත ඕන වෙලාවක අපව ගන්න පුළුවන්. මේක විස්තර කරනකොට කියනවා බොහොම විචිත්‍රව කියනවා ඒක ඇත්තටම ඇත්ත කියනවා නම් අටුවාවේ සඳහන් වෙන එකක්. යම් කිසි කෙනෙක් මේක හරියට දැනගෙන මතුවෙන මතුවෙන සංස්කාර વિશે මේ බලාගෙන ඉන්නකොට ඇති වෙන මනාපමනාප දෙක මේ කතා කරන්නේ. යමක් අහනකොට ඇති වෙන මනාපමනාප දෙක මේ කතා කරන්නේ. ගන්ධ සූඳක් වදිනකොට මනාපමනාප දෙක පහළ වෙන ගැන මේ කතා කරන්නේ. රසක් වටනකොට මනාපමනාප දෙක පහළ කරන ගැන මේ කතා කරන්නේ. පහසක් ලැබෙනකොට ලැබෙන මනාපමනාප දෙකද මේ කතා කරන්නේ. Tamande හිතෙන වල්බూరు අදහස් වල තියෙන මනාපමනාප දෙකද. එනකොට මේ මනාපේ මේ අමනාපේ කියලා දැනගත්තට පස්සේ එයාට තේරෙනවා නම් මනාපමනාප දෙක පහල් නොකර ගන්නා වූ නැත්නම් මනාපමනාපම් කියන වචෙන් ගැලපෙන විදිහේ මධ්‍යස්ත තැනකොත් මේකේ තියෙනවායි කියලා. ඔන්න මධ්‍යම ප්‍රතිපදා ලැබෙන. ඒක බලන්න බෑනේ මනාපමනාප දෙක අඳුනන්නේ නැතුව. නිසා මනාපමනාප දෙක දකින්නකොට මතක තියානින්න මේක කළුයි මේක සුදුයි මැද තියෙන අලු පහට තන. මේ මනාපෙන්දල අමනාපෙට පහළ වෙන්නේ ඒක ආරහා. අමනාපෙන්දල පනාපෙට පහළ වෙන්නේ ආරහා. මෙන්න මෙතෙන්ද පොඩ්ඩක් හිත දැම්මනම් කම්මැලි නීරසයි, ඒකාකාරී, නිදිමතයි. ඉතින් ඒක එනකොට අපි නැගිටලා යනවා. මෙතන ඉන්න කාටවත් කටිනද භාවනා කරනකොට කම්මැලිකම ආපු නැති කෙනෙක්. නීරසකම ආපු නැති කෙනෙක්. ඒකාකාරීකම ආපු නැති කෙනෙක්. දන්නවද ඒක රාගේ අනිත් පැත්ත කියලා? රාගේ කියන උනන්දුයි බොහොම උනන්දුයි වැඩ කරනවා. මේ ඒකාකාරීකම කම්මැලිකම නීරසකම ආපු ගමන් අපි ඉන්නවා භාවනා කැඩිලා, සතිය වැඩිලා, මේ භාවනා කර මේ භාවනා මැදයන් හරියන්නේ නැහැ. මේ කර්මස්ථානේ හරිනේ. මේ ස්වාමීන් වහන්සේක කරන්න බෑ කියලා වෙන භාවනා මධ්‍යස්ථාන යනවා මේ මනාපමනාප පහල කරගන්න. ඉගෙන රාගේ පහල කරගන්න. මෙච්චර ලස්සන රාගේ කපන මනාපේ නැති ඒකාකාරී කම්මැලි නීරසයි කියන දෙයට හුදේකලාව කියන වචනේ පොඩ්ඩක් දාගන්න. විවේකයේ කියන වචනේ දාගන්න. දාන්න පුළුවන් තරම් හුදේකලාවෙන් පුළුවන් තරම් විවේක වෙන්නේ. එතකොට තේරෙවි අපි මෙතෙක් කල මේක වළක්වන්න ගිහිල්ලා මනාපමනාව දෙකේ ගැලුණා. ඒ දෙක මැද තියෙන මනාපමනාව කියන වචන දෙකම දාලා සුඛ දුක කියන වචනේ හරවලා අදුක්කම සුඛ කියන වචනේ හරහා තියෙන මේ දේ දැක්කේ නැති නිසා අපි විශේෂ භාගිය වෙන්නේ නැහැ. අපිට කවදාවත් මධ්‍යම ප්‍රතිපදා පේන්නේ දැක්කොත් එයාට මන අපේ පහළ වෙනකොටම දුකක් ඇති වෙනවා. අන්න මගේ සංසාරේ කෙලසගත්තා. අට්ඨියති දුකක්. හරායති ලැජ්ජී වෙනවා. jigucchati jigupsාදානක වෙනවා මේ තිබුණ චිත්ත චිත්ත ප්‍රවෘත්ති කෙලෙසුනා චිත්ත කොටම දන්නවනම් ඒකට කියනවා අප්‍රමාදය කියලා දැනගෙන පහුනොත් අපේ අතින් නරක වැඩ වෙන්න ඉඩ තියෙනවා ඒත් ප්‍රශ්නයක් නෑ දන්නවනම් මෙහෙම එනකොට එනකොට මේක දැනගන්න පුළුවන් නම් මේ මේ ලස්සන තිබුණ චිත්ත ප්‍රවෘත්තිය මේ නරක උණයි කියලා එයා ළඟ ඇති වෙනවා ලෑස්ති වෙච්ච ගතිය. සූදානම් ශරීරයක්. අන්නේම සූදානම් ශරීරයේ ආපු කෙනාට කෙලෙසයක් එනකොට ඒකට කියනවා පතිලියති පතිවත්තති න සම්පසාරියති පතිකුට්ඨති කිය. ඒකට මේ නිදර්ශන වගේක් පෙන්නනවා අතුවාචාන් වහන්සේ උන්ට භාවනා කරපු උපේක්ඛා ඥානය සංඛාර උපේක්ඛාව පහළ වෙච්ච කෙනාට කෙලෙසයක් එනකොට එයා හැසිරෙන්නේ කින්දරක් ළඟට ලං කරපු කුරුළු පියාට්ටක් වගේ පිච්චි පිච්චි පිච්චි පිච්චි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එනවා මේක ගින්දර අල්ලන්නෙත් නැහැ කින්දරට කඩාපනින්නෙත් නැහැ එහෙම නැත්නම් ප්ලාස්ටික් නූලක් ලං කෙරුවොත් ඉටිපන්දම් දැල්ලකට ඒක පිච්චි පිච්චි ලැජ්ජ වෙවි මුකුලිත විලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එන්න වගේ මේ විශේෂ භාගීය මේ සමාධිය තියෙන කෙනා නිබ්බේද භාගයේ සමාධිය තියෙන කෙනා මේ ගින්නක් වගේ කෙලෙසයක් ළඟට ආවට පස්සේ චෝදනා කරන්නවත්වත් සිප වෙනඳ ගන්නවත් යන්න එයා වහාම ඉදurang අකුල ගන්න. ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ. ඒ කියන්නේ පතිලියති කියලා කියන්නේ පැතිරලා යන්නේ නැහැ. පතිකුට්ටති කියලා කියන්නේ ආපහු මෙහෙම ඇතුලට අකුල ගන්නවා. පතිවත්තති නමා ගන්නවන්න සම්පසාරීති ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒකට කියනවා ලැජ්ජී කුක්කුච්චක කියලා. යමක් Tamanට නොගැලපෙන දෙයක් ඉදිරිපත් වෙච්ච එක මම පැනලා දෙන්න යන්නේ. ලැජ්ජී තත්ත්වයටපත් වෙනවා කුක්කුච්චක තත්ත්වයටපත් වෙලා කියනවා ඕක නම් මට කරන්න බෑ. මම අපේ ගුරු හාමුදුරන්ගෙන් අහලා ඇවිල්ලා කියන්නේ. ඕක මට විශ්වාස නැහැ මං අම්මයින් අහලා ඇවිල්ලා කියන්නේ. එහෙම නැත්නම් මේක මට දන්නේ විශේෂයක් මං අසරණ අය කියලා මෙයා ලැජ්ජී වෙලා කුක්කුච්චු කියලා පස්සට එනවා මේ සෝෂල් ලයිෆ් වෙනවා කියන එක නෙවෙයි මේ අපි ශෝෂලයිස් වෙනවා කියන පැනලා දෙනවා කියන එක. හොරාට ඉස්සලා කේල් කරන වැටපයින්න. වැඩි විපත් වෙච්ච ගමන් ස්ත්‍රියාවක් කෙල්ලෙක් පුරුෂාන්තරයට යනවා. මේකේ තියෙන්නේ අනිත් පැත්ත. ඉතින් මේ කාරණා නැතුව මේ වගේ මේ බයට ලැජ්ජ ගතිය, ලැජ්ජ කුකුච්ච ගති නැතුව අපි කොච්චර භාවනා කරුවත් බලන්න මේ ගුණ ධර්ම හිතට වැඩිද කියලා. අපි ගුරු પરම්පරාවක නෙවෙයි නම් ඉන්නේ. අපිට මේ වගේ සංස්කෘතික ලක්ෂණ නැත්තම් භාවනා කරලා කවදාකවත් අපි ඇයිද විශේෂ භාගීය සමාධියකට ලැබිච්ච හැම වෙලාවෙම අපි අල්ලන්නේ එක්කමන අපේ කොමන අපේ. ඒක ප්‍රශ්නයක් නෑ. මනාපමන මොකද කියලා ප්‍රශ්නයක්. යාට තේරෙනවා නම් මම මේ ශබ්ද ගැන මේ චෝදනා කරන්නේ ශබ්දයට අමනාපේ පහළ වෙලා. හිතවිලි ගැන චෝදනා කරන හිතවිලට අමනාපේ පහළ වෙලා. වේදනා ගැන චෝදනා කරන වේදනට අමනාපේ පහළ වෙලා. අර එදා ආපු නැති ආයදා ආපු ආලෝකයේ අයිය දාවේ නැත්තේ කියලා චෝදනා කරන්නේ මනාපේ පහළ වෙලා. එදා ආපු විවේකේ දැන් ආවේ නැත්තේ ඇයි කියලා චෝදනා කරන්නේ මනාපේ පහළ වෙලා. එදා ආපු සංහිඳියාව අද නැත්තේ ඇයි කියලා ඉල්ලන්නේ මනාපේ පහළ වෙලා. ඉතින් යා කවදා හෝ ඒ චෝදනාව කරන්න ඉස්සෙල්ලා මේ වාක්‍ය මම ලියන්නේ මෙන්න මේ අනුසේ ධර්මයට අහු වෙලා කියන එක දන්නවනම් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කාගෙල්ත් එක අත්පොත් තියලා ඉඳුල් කට ගාවලා තමයි උගන්වන්නේ. කවමදාකවත් සහජයෙන් මනුස්සයාට ඒක මතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අත පොළවේ ගහලා දියුරලා කියනවා. ඒ බුදුබණක් අහන්නම ඕන. බුද්ධ පුත්‍රයෙක් දකින්නම ඕන. බුදු දකින්න ඕනේ මේ වැඩේ කරන්න. කොහොම කොමන් කියලා ආවනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පහළ වෙන මනාපයමනාපේ දෙක තමයි මී හරකෙක් නාස්ලනුවක් දාගත්තව අපි එහාට අදිනවා මෙහාට අදිනවා නඩු කියනවා රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. ඒකට වෙන්නේ මොකද්ද මූල කර්මස්ථානේ අමතකයි. එකයි වෙන්නේ. මූල කර්මස්ථානේ අමතක. ඊට පස්සේ අරක දිගේ එන්න කතන්දර ගොතනවා, එන්න නඩු, ඇපීල් සුපිරිම් කෝට් නඩු. ඒකට ඇහුවොත් එහෙම ඕක කරන ගමන් මේ වේදනාවෙන් දඟලන ගමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මොනවද කතා කරනද මේ වේදනාව ටික නැති කියලා දෙන්නකො. ඉක්මවල යහපතට ගිහිල්ලා අහනවා. ඔබ අන්තර තේරෙන්නේ නැද්ද මම මේ කියන එක මේ මං අහන්නේ වේදනාව නැති කරන. ඒකට ඇහුවොත් මේ වේදනාව තියෙදි ඉඳගෙනද ඉන්නේ සක්මන් කරන්නේ කියලා ඒක නිකන් හරියට මේ උසාවියේදී විරුද්ධ පක්ෂයට ඇහුවා වගේ නඩුවක් හරස් ප්‍රශ්න ඇහුවා වගේ. දැන් මම කරන්නේ කෙලින්ම උසාවියට ගන්න. අන්න හරස් ප්‍රශ්න දෙක තුනක් අහන්න. මට මේන සාර්ථකයි. රිද්දෙනවා. ඒ කෙනාට ටිකක් එතනම නිකන් මේ කටේ තියෙන හරිවන්දන රෙද්ද බල්ලෙන් බහින ගතියක් එනවා. හැබැයි කට්ටියට වදිනවා. එකෙකුට ගහනකොට හොදි බහින්ද කට්ටියටම වදිනවා. මොකද මෙතෙන් දෙන්නේ හුඟ දෙන්නේ මොනවද ගෙනියන්නේ? මේ භාවනා මධ්‍යස්ථානයේ. ගෙනියන්න නෙමෙයි තියෙන්නේ නවන්න බාහිර වෙනම නාපේ පහල වෙනම නාපේ එතෙන්දි දැක්කම ඒක නැති වෙන එකයි වෙන්නේ මොකක්වත් ගෙනියන්න හම්බ වෙන්නේ හැම කෙනෙක්ම මේ මූලික උපදේශ ටික අහලා භාවනා කරන්නේ නැත්තේ gederin එන්නේ මොකද්ද එක්ක අන්තත්වයක් දාගෙන යන නිසා නැත්නම් රත්තරන් පාට වෙයි කියලා නැත්නම් මොනවරි වෙයි කියලා මේ මොකක්වත් නැහැ මොන්නම දෙයක්වත් නැහැ තමන්ට පහල වෙන පහල වෙන මනාපේ පහළ වෙන පාලන අමනාපේ මේකට යටින් කියන්නේ රාගානුසය පටිඝානුසය කිය. මනාපමනාපං කියලා කියන්නේ මෝහානුසය. රුචිත් නැහැ අරුචිත් නැති මන්දියසදී. මෙන්න මේක දැක්කොත් මේ පාවෙන අයිස් කුට්ටියේ උඩ තියෙන කෑල්ල නෙමෙයි යතුරු යට යට තියෙන කුට්ටිය. යටිහිත කියලා කියන්නේ. මේක පේන්න පටන් ගත්තට පස්සේ පේනවා මේකට අවුරුදු 2600ක් පරණුමයි කියලා පිළිුණු වෙන ගතියක් මේ ශාසනයේ නැහැ. මේකට මේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉපදෙන්න ඕනයි කියලා විශේෂයක් නැහැ. දැනටත් මේක කහ කැල දෙකට කැඩුවා වගේ තියෙනවා. අපිට තියෙන්නේ අපි මේ වනාපමනාවදක පැත්තට තියාගන්න බැරි කම. මුළු ජීවිතේ පුරාම සටන් කරන්නේ අපේ මන අපේ දිනවන්න අපි. අපේ යමන අපේ පච කරවන්න. ඉතින් මැරුණත් ඉවර නැති සටනක් මේ කරන්නේ. නමුත් අපි දන්නවාද මේ මනාපමනාප දෙක අවුරුදු 6න් පස්සේ අපේ ජීවිතේ එකතු වෙච්ච පිළිකාවක් කියලා. අපේ අම්මලා තාත්තලා අපිට දීපු කුණු අර්ථයක් කියලා. පිටිසල තිබුණේ නැහැ කියලා. ලස්සතරකාරයෙක් මට කියනවා කොල්ලගේ ලෙබදින්නේ ස්වාමීන් වහන්සේ හෙළුවෙන් ඌට ලැජ්ජ බය නැහැ. කවුද ඉස්සලම රෙදි අඳන්නේ කියලා අහන ඌට. අම්මයි තාත්තයි. ඊට පස්සේ ඌට කවදාකවත් ලැජ්ජ බයක් ලැජ්ජාවක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න කෝල වෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 50කට ගියේ ඒක රෙද්දක් ගැලෙවොත් එහෙම කොහොමද කිරිමෙල් නඩුව? අවුරුදු 4 5 එකක රෙද්දක් ඇන්දෝ ත්‍රිවිජයි. කොහෙන්ද මෙගුණ වර වාරි? මේ ශිෂ්ටාචාරය හරහා. ඒක ඉස්සරහින් තියාගත්ත කට්ටිය අර ඇඳුම් ඇඳොත් උසස් මේ ඇඳුම් ඇඳොත් පහත් හම්බ කරන කන්නේ මේ ඇඳුම් පහනේ උන්ගේ ගාමන් දෙන්දස්සිකේ කුණුහරුපයක් මිස අපේ වර්ණ ගොවියා අමුඩ ගහගෙන කුඹර වැඩ කරනකොට කොච්චර ලස්සනද දැන් මාලිගාවට යන්න ගියාම කියනවා ගෑනු රෙදි අඳින්න ඕනේ කියලා යටට රෙදි ගැලක් අඳිනවා ඒ සුද්දෙක් ඇවිල්ලා අහනවා දැන් පිරිමින්ට අඳින්න ඕනේ නැද්ද කියලා අහනවා ගෑනු උඩට අඳින්න කියන පිරිමි බෙර ගහනකොට මේ මිනිස්සු උඩට අඳින්නේ කොරණ ගහන එකත් උඩට අඳින්නේ ඒ සුද්ද කියන ඉතින් අර පිරිමි ඉන්නේ ගෑනුන්ට විතරයි පෙන්වන්න බෑ. මේ ළඟදී ගියා ගියා ලංකාවේ නැතුම් කණ්ඩායමක් බුරුමේ. පස්සේ බල්ලා කිව්වා මේ එළියෙන් නටන්න දෙන්න බෑ කිව්වා බුරුමේ. උඩට ඇඳගෙන ඉන්නේ කිව්වා. ඒ උඩට නැට්ටුවට උඩට ඇඳුවාට පස්සේ මොන නැටුමක් වන් නටන්න බෑනේ උඩට අර බබළු මාලේ නේ දාන්නේ. ඒ කට්ටිය අගුලන ආවා. මොකද ඒ රටේ විවිධ වෙච්ච නැති වැඩක් මේ කරන්නේ. අපේ රටේ උසස් සංස්කෘතික ලක්ෂණය. මේ වගේ මේ කවුදෝ දීපු මනාපයකට කවුදෝ දීපු අමනාපයකට දැන් අපි මෙතන ඉන්නවයි කියන්නකො ඊගාවාත්මේ බැල්ලියක වැඩේ ඉපදුනොත් අසුචි පිටක් කියන්නේ මනාපයක් නේ දැන් අමනාපයන්නේ දැන් මේ ආත්මේ මිනිස්සු වෙලා හිටියා කියලා ලබන ආත්මේ අසුචි පිට කම්බෙචා ඉඹලා කන්න නැතුව ඉඳී කියලා හිතනවා බැල්ලියක වැඩේ ඉපදුනොත් පිස්සු ලණුවෙන් අතේ මිනිහට තරහ වෙලා ගිහිල්ලා කාලා එන්න ඕනේ අපි වැත්තේ කියන ඌ කියනවා අනේ මහත්යෝ මේ බල්ලෙකුට අසුචි පිටක් දැක්කට කෑවේ නැතත් කමක් නැතු මේ ඉඹලා ආවෙවත් නැත්තම් ඉසේකක් කොවක් වෙනවා. ඒ නිසා ඔගිල කරලා හරියනවා. ඒක බලු සංස්කෘතික ප්‍රශ්නයක් නෑ. කවුද දන්නේ අපි ඊගාවත් බැල්ලියක වැඩේ උපදින්නේ නැති වෙයි කියලා. මේ හම්බු වෙච්ච తත්‍ර తත්‍රා විනන්දිනී කියලා මේ සිංහල බෞද්ධකම බදාගෙන මේ නට නැටිල්ල ඉඳලා ඊගාව සිලිප් වෙලා ගිහිල්ලා ඉපදුවොත් කැරණියකේ බඩේ. බැල්ලියකේ බඩේ. කොහේයිද? ඇයි අපිට මැරෙන්න ඉස්සෙල්ලා මේක දිහා බලන්න බැරි? අපි ඉන්න සමාජය වෙනස් කරන්න ඕනේ, ආචාර ධර්ම වෙනස් කරන්න. හැබැයි ඕකට ඔච්චර මැරෙන්න එපා. එතකොට මේ විශේෂ භාග්‍ය සමාධිය ගන්න බෑ. ඒකට ගියොත් දිබ්බේද භාග්‍ය සමාධිය ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක තියන්න ඕන තැන තියලා. ආචාර ධර්ම, සමාජ ධර්ම තියන්න ඕන තැන තියලා. සමාජයත් එක්ක නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මම දැන් මෙතන. නිවනට දෙන්නේ කරටක් දාගෙන යන්න බෑ. ආචාර ධර්ම සමාජ ධර්මත් එක්ක නිවනක් නැහැ. ඒ නිසා විශේෂ භාගයේ සමාජයට යනකොට මෙතෙක් කරගෙන ගිය හැම දෙයක්ම විවේචනාත්මකව බලනවා. නිබ්බේද භාගයේ සමාජයට යනකොට පේන තෙක් මාන කවුරක්වත් නැහැ. මොකද ඔක්කොමලා කාමේ යට වෙලා ඉවරයි. ඉතියාට කිසි බාධාවක් ප්‍රශ්නයක් එන්නේ ආර්යයන් වහන්සේලා විතරයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒක නිසා මේ දර්ශනේ, ඒ බලන්න පුළුවන් ගතිය මේ හැම පෘථග්ජනය තුළම තියෙනවා. ඒක ඒක විප්ලවීය චින්තන රටාවකින් එළියට ගන්නවා. ඒ විප්ලවීය චින්තන රටාවට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ යෝනිසෝ මනසිකාරය නැත කොච්චර භාවනා කරත් අර ලෙඩ බෝ වෙන තන සංක්‍රමික රෝග තියෙන දැනකට අර එන්නත නැතුව ගියා වගේ බෝ වෙනවා. යන්නේ ඉස්සලා ඉන්න තරම් යන්නේ එන තමයි මේ විශේෂ භාගීය සමාධිය සහ නිබ්බේද භාග්‍ය සමාධිය කවුරු මොන විදියෙන් කෙලසන්න ගියත් කෙලෙසුනොත් මම පරාදයි. මට තියෙන්නේ කෙලෙසෙන් ඉස්සල්ලා තිබුණාට වැඩිය දැන් මේ ඔපටිච්චසමුප්පන්න ඕලාරික සංකත කෙලෙසයක් ආවා. ඒක එතනදීම දැනගත්තා නම් වහාම තමන්ට පුළුවන් අර ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ තමන්ගේ අරමුණේ තමන්ගේ ඉරියව්වේ නික්ලේශී තැනට යන. ඉතින් කවදා හෝ කමඨාන් සුද්ධ කරනකොට කියනකොට පුළුවන් වුණා නම් මේ ශබ්දක ඉඳලම අරමුණට ආපු හැටි. වේදනාවක ඉඳලම මූල කර්මත්තාන්ට ආපු හැටි. හිතවිල්ලක ඉඳලා මූල කර්මස්ථානට ආපු ඇති ඒ මිනිස්සයා නිවන් දකින්නක වලක් කරන්න මොනම බ්‍රහ්මයකටවත් යකේට වලවත් කෙලෙයකටවත් බෑ. එච්චර ලස්සන සාහිත්‍ය මුළු ලෝකෙම නැහැ. කෙලෙසිච්ච තැන ඉඳලා තමයි නික්ලේශී තැනට එනවා. මේ කරපු භාවනාවෙන්ම අත්දැකීමෙන්ම අත්තරදි වලින්ම එතෙන් නැවිල්ලා බොහොම ආඩම්බරෙන් කියනවා මගේ මෙතෙන්ට කෙලසුණා මම එතන ඉව දැනගත්තා ඒකෝට මම ගෙදර ගියා වගේ මගේ මං අරමුණට මං ගියා මගේ ඉරියව්වට මං ගියා ඉරියව්වට ගිහිල්ලා බලනකොට ඉරියව්ව මම කවදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ගෙදර යනකොට බලයන් යන්න කියලා දොර වහන්නේ නැහැ එහෙම එකක් තමයි මේ අනුස්සත්ත්ව භාවය කියලා කියන්නේ ආන්න එක සමාදන් වෙන්න දන්නවනම් අපි මෙතෙක් කලොත් තිබුණු මේ හැකියාව ඒකට කියනවා ප්‍රභවය කියලා එහෙම නැත්නම් ඒකට කියනවා සම්පත්‍තිකර අවස්ථාව කියලා සමාදන් වෙච්ච ගමන් ආනිසංශ තියෙනවා. සමාදන් උනේ නැත්නම් අනිවාර්යයෙන්ම සමාදන් වෙන්නේ අකුසල් සමාපත්තියක් කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ යන ගමනේදී මේ වැඩේට පටන් ගන්නකොට තිබුණ මේ මනුස්ස ආත්ම භාවපත් අත්පටිලාභය මේ කය මේකත් එක තමයි ගමන තියෙන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නවනම් හිටගෙන ඉන්නවනම් චිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත බිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා. ඉඳගෙන ඉන්නේ වේවා හිටගෙන ඉන්නේ වේවා නිදාගෙන ඉන්නේ වේවා ඇවිදින්නේ වේවා යම්තා අධික නිින්දේ නොවන තාක්කල් සති අදිෂ්ඨාන කරනවා නම් ඉරියව්වේ බ්‍රහ්ම ජීවිතයක් ලැබේ. කිසිම කෙලෙසක් නැහැ. එහෙව් කෙනා නැවතත් ගබකට නහය ගබ්බ දෙයියම් පුන වේති. ආයේ මව් ගබකට යන්නේ නැහැ. මොකද දන්නව කොහි ගියත් මේකක් ආවම තමයි. ඒ නිසා මේ ඉන්න ඉරියව්වේ සතිය පවත්වන එකනට තියෙනවා මේ හතර ඉරියව්වෙන් තොර මොකුත් නැහැ කොතන හිටියත් මේක තමයි. ඊගාවාත්මෙත් ඔච්චරයි. මේක සමාදන් වෙලා නැති නිසායි අපි මේ නිවනක් කියන මහා ලොකු සිය දෝරිස් නිවනක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ හම්බ වෙච්ච කය තියෙද්දි පශ්චාත්තාප වෙන්නේ. මේ දෙකම නැතුව ලදලද චිත්තක්ෂණේ Tamanට මේ කයට සමාදන් වෙ නැත්නම් කයේ තියෙන ප්‍රසිද්ධ ප්‍රකට හේතුඵල ධර්මයක් වෙන මේ ආනපානය හෝ පිම්බි මැටලිම හෝ වම දකුණ නැත්නම් ඉදරඳා කටයුතු කරනකොට පුලිච්ච වෙන දේ සමාදන් වෙන්න ගන්න කෙනාට මේ නිවන ඉච්ඡර දුර ඈත නෙවෙයි. නමුත් මේ මේ වගේ පිරිසකට උත්සාහ කරන පිරිසකට මිස කාම ලෝකේවත් ආධිනව දන්නේ නැති පිරිසකට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අපි ළඟට ඒකට අවශ්‍ය කරන සියලුම අඩුම කැඩුම තියෙනවා. සියලුම පරිශනාගාරයේ කියන අපිට අවශ්‍ය කරලා තියෙන මේ දෘෂ්ටි කෝණය. ආන්නේ දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් මේ යෝනිසමස්කාරය ඒ කියන සම්මාදිට්ඨිය මේ අපි කරගෙන යන වැඩපිළිවෙලේදී මේ අහන බණේ අපි ළඟ තියෙන දැනුමේ අපේ අත්දැකීමෙන් කොයි වෙලාවක හෝ මේ විශේෂ භාගීය සමාධිය නිබ්බේද භාගීය සමාධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වාගේ මේක පහළ වීම පිණිස මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා